අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකං වා සුකුමං වා තස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතන තතිය විඥානං චතුත්තං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ උගන්වාගෙන එන පාඩම් පන්තිය දසුත්තර සූත්‍රයේ මේ පාඩම් පන්තිය අපි ඉන්නේ අවබෝධ කරගත යුතු ආත්පසින් දත යුතු ඒ ධර්ම හතර මොනවද කියලා දැනගෙන ඒව පිළිබඳව සාමාන්‍ය දැනීමටත් වඩා භාවනාමය වශයෙන් ඒක අපි අත්දැක ගන්න කොච්චරක් එළඹිලා පෙළඹිලා වාසය කරනවද ඒ සඳහා මේ දැනුම මේ පොතේ දැනුම ඒ වගේම මේ චින්තාමය දැනුම කොහොමද සම්බන්ධ වෙන්නේ කියන මේ කතාව. ඒකත් ඒ දසුත්තර මූල සූත්‍රේ වගේම මේ සාරිපුත්‍ර සාංශි ඉදිරිපත් කරන එකත් දන්න තැන සිට ගුරුසු තැන සිට කියන්න පුළුවන් තැන සිට නොදන්න සූක්ෂම කියන්න බැරි තරම් ගැඹුරකට ක්‍රමයෙන් බස්සනවා. ඉතින් අපි මෙතෙක් කල් හැමදාම මතක් කරගත්ත විදිහට මේ හතර ආහාරවල මුලින්ම දත යුතු දැක ගන්න පුළුවන් පොඩි දරුවෙකුට පවා තේරෙන දේ තමයි මේ කබලිකාරෝ ආහාරෝ කියලා කියන්නේ අපි සාමාන්‍ය ආහාර කියලා දන්න මේ හපල කන කබලිකර කන ආහාර. ඉතින් ආහාරය පැවැත්මට කොච්චර උදව්පකාර කරනවද? ඒක පමණ වැඩි අඩුව ගත්තොත් ඒත් ලෙඩ වෙනවා. පමණට වැඩි වැඩි ගත්තොත් ඒත් ලෙඩ වෙනවා. ඒ නිසා මේ ආහාරය තමයි මූලික ලෙඩ ඇති කරන්නේ. අත්‍යවශ්‍ය දෙයක්. ආහාර නැතුව කොහොමද ජීවත් වෙන්න බෑ. මොකද ලෙඩේ බඩේ ලෙඩේ. එච්චරයි. ඉස්ලාම් බුදුජානන් සඳහන් කරලා තියෙනවා මනසට ඇති වෙච්ච ලෙඩේ තමයි මේ බඩගින්නයි පිපාසාවයි ඉස්සල්ලාම ඇතිච්ච කිච ඒකට උත්තර හොයන්න ගියාට පස්සේ මට්ටම දන්නේ නැතුණාට පස්සේ බඩ පදනම් කරගත්ත ආහාර ජීර්ණ පදනම් කරගත්ත විශාල රෝගතෝගයක් දැන් තියෙනවා ඒකට හේතුව මේ කැබලි කරගන්නා වූ ආහාරයේ පමණ නොදැන වැළඳීම. ඒ නිසා කෙනෙක් ඒකට හික්මෙන්නේ නැත්නම් කෙනෙක් ඒකට විශේෂයෙන්ම සජී පැහැදී ගුරුතුමන්ගේ කටයුතු වලට අහුම්කම් දීලා උපදේශ වලට වැඩ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ආහාරේ ප්‍රමාණය නොදැනීම නිසා අපි අපහසුටපත් වෙනවා. ඒ වගේම තමයි අපිට ඇහැට කනට දිවට නාසයට කයට ආදි වශයෙන් මේ ලැබෙන ස්පර්ශ ඒකෙත් පෘථග්ජනයට කිසිම සීමාවක් නැහැ. ඒ නිසා මේ ස්පර්ශය නැතුව ජීවත් වෙන්නත් බෑ ආහාරයක් වගේ. නමුත් කිසිම කෙනෙකුට ඒකේ මෙච්චරක් ප්‍රයෝජනේ සලකලා තියෙන්න ඕනේ. මෙතනින් එහාට සුඛෝපභෝගී. මෙතනින් එහාට ඒක අතිශෝක්තියක්. මෙතනින් එහාට ඒක පාරිභෝගිකත්වයක් කියන එක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක දැන් මේ ආමිෂෙත් එහෙමයි, නිර්ආමිෂෙත් එහෙමයි. ඒ නිසා එතන වැටෙන්නේ නම් ආමිෂයේ සම්බන්ධවයි. ආමිෂය කියලා කියන්නේ මේ අපි දන්න රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වශයෙන් පොත්පත්වල හඳුන්වන මේ රූප ද්‍රව්‍ය මෙන්නේ කිරියගේ රූප පහස ලැබීමට තියෙන ආශාවේ කවදාකවත් ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ හරියට පමන නොදැනීම බරපතල වැරද්දක් ඒ මානවය තුළ තියෙන මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කලා වැරදීමේ ක්‍රියා කලා වැරදී. එච්චරයි. මනුසය ඉපදිච්ච දවසේ ඉඳලා අම්බෙච්ච කිසිම දෙයක් හරියට පාවිච්චි කරන්න දන්නේ අත්‍යවශ්‍ය දේ තමයි. නමුත් අත්‍යවශ්‍ය දේ සීමාවක් තියෙනවා. මෙතනින් මෙහාට ප්‍රයෝජනවත් එතනින් එහාට අතිශෝක්තිය කියලා. ඉතින් ඒ ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ විනයන වෙලා නැති සත්පුරුෂයන් දැකලා නැති, සත්පුරුෂ ධර්මය අහලා නැති, සත්පුරුෂ ධර්ම හික්පිච්ච නැති කරාට ස්පර්ශ තේරෙන්නේ නැහැ. කොච්චරක් කරන්න ඕනද, කොච්චරක් වැඩිපුර යනවද කියලා. ඉතින් ඊට පස්සේ මට්ටම් පැනපු ගමන් කල් නොයවා ඒකට ආනි විපාක දෙනවා. මේ විපාක දුන්නාට පස්සේ උත්තරේ හොයන්නේ නියම හේතුවේ නෙවෙයි. වෙන වෙන තැන්වල උත්තර හොයනවා. ඒක නිසා යාට මේ සියලු ප්‍රශ්න පැත්තක තියලා ස්පර්ශ ආහාරය කියන්නේ මොකක්ද කියලා වෙනමම භාවනා කරලම දැනගන්න ඕනේ. එක එක්කෙනෙක් වෙන වෙනම භාවනා කරලා දැනගන්න ඕනේ. තව කෙනෙක් ස්පර්ශ ආහාරය දැනීම තව කෙනෙකුට වැඩන්නේ නැහැ. ඒ සූත්‍රමය ඥාන වශයෙන් නම් මේකේ සමානකමක් කියනවා. බණ අහනකොට ටිකක් ටිකක් තේරෙනවා. නමුත් භාවනාවේදී ඒ ස්පර්ශයන් හරියට පමණ දැන පාවිච්චි කිරීම නැත්නම් හික්මීම පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. පුද්ගලිකේ වුණත් භාවනා කරන්න කරන්න වෙනස්. ඊට පස්සේ අපි පහුගිය දවස් තුනම ගත්තේ මේ කැබලිකර ආහාර ගන්න ආහාර සහ ස්පර්ශ ආහාර ගැනීමේ සටනේ සනාතන සටනක් මේකේ තියෙන්නේ. ඒක කරනකොට අපිට පහළ වෙන චේතනා. අපිට අවශ්‍ය කරන අභිමතාර්ථ, අදිෂ්ඨාන, චේතනා බැලුවොත් හැම කෙනාම එතන ඒක මගේ පොඩික අයිතිවාසිකමක්. මට අවශ්‍ය කරන ආහාර පිළිබඳ චේතනා පාල කිරීම. මට අවශ්‍ය කරන ස්පර්ශ බැලියට රූප ශබ්ද ගන්ධ රස වගේ දේවල් පිළිබඳව ඒ චේතනා කාටවත් කවුරුත් ඇඟිලි ගහන එක මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක්. ඒ නිසා කවුරක්වත් කැමති නෑ. තමන්ගේ මනෝ සංචේතන කවුරු හරි දැනගන්නවටවත් මේ වසංගිල්ල නිසා තමන්ටත් දන්නේ නෑ. තමනුත් දන්නේ මම මේ වැඩ කරන්නේ මොන චේතනාව දිගේද යන්නේ කියලා. නිසා ගොඩාක්කල් මේ මනස ඇසුරු කරන්න වෙනවා. මේ ක්‍රියාකාරකම් දිහා කරන්න වෙනවා. මේ මම මෙහෙවිලා තියෙන්නේ මම තල්ලු වෙලා තියෙන්නේ මට මේ වේගය ලැබිලා තියෙන්නේ මොන චේතනාවෙන්ද කියන එක Tamanටම දැනගන්න පුළුවන් වෙන ක්‍රමයක් තිබුණට එකක් දැනගන්න ඕනකමක් නැහැ දෙක තව කෙනෙක් දැනගත්තොත් Tamanගේ පෞරුෂත්වයට පෞද්ගලිකත්වයට හානි වෙන නිසා අනුන්ගෙන් අපික වසාලනවා අන්තිමට ඒක Tamanටම කණ්ඩ වෙනවා Tamanටත් Tamanගෙන් වසාලනවා ඒ නිසා ඒ චේතනාවල් අපි මේ ඔක්කොම මැරෙනකන් ජීවත් වෙන චේතනාව පිටිපස්ස. ඒ චේතනාවම තමයි කාබාසිනිය කරන බව නැත්නම් තමන් තමන්ට පිළිකාවක් වෙන බව විස්තර කරලා දෙනකොට එතනදී මේ සාමාන්‍ය අපි දන්න කෙලෙස් ටිකක් අවශ්‍යයි. ඊට පස්සේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් අපිට නොපෙනී අපහරහ ක්‍රියාත්මක වෙන කෙලෙස් පිළිබඳ මාතෘකාව අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න වෙනවා. ඒවට අපි වංචනික ධර්ම කියලා කියනවා. ශාත ධර්ම, මායාවී ධර්ම කියලා. ඒ නිසා අපි ක්‍රියාත්මක කරනකොට අපේ අවිද්‍යාව හරහා අපේ තියෙන මේ තෘෂ්ණාව නැත්නම් කෑදරකම හරහා කොච්චරක් මේ ශතගති, මායාවී ගති, චපල ගති අපෙන් ක්‍රියාත්මක වෙනවද කියලා පේන එකම ආදාශය තමයි ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේලා ඉන්න ලෝකයේ ඔය කවුරු මොන විදියෙන් කරත් ඒ උත්තරමන් වහන්සේලාට මේක පේනවා. මේ මනුස්සයා මේ කේල් ගහ ගන්න දෙයන්න දැන් පොල් ගහ ගන්න දෙයන්නේ කියලා. නමුත් ඒ පුද්ගලයා දන්නේ නැතුව ආර්යනාංශ කොච්චර දැනගත්තත් මේ පුද්ගලයා සෝ වෙන්නේ මේ පුද්ගලයාට මේක පෙන්වන්න ඕන. පෙන්වන්නට අමාරුයි. දකින්න ඕන නැති නිසා. ඒකේ මේ දකින පේනකොට වසංගන නිසා ඉතින් එයාට විශාල ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. විශාල සීලයක් සීලේ අන්තිම කෙලවරටම බහිඳ වෙනවා මේ මොන චේතනාවෙන්ද මම මේ වැඩ කරන්නේ කියලා දැනගන්න ඒ වගේම පුදුමාකාර සතියක් ඒ අද අපි ප්‍රශ්න සාකච්ඡාවේ දැනගත්ත විදිහට එසේ මෙසේ සතියක් තිබිලා බෑ මේ මම මේ වැඩේට මෙහෙවිලා තල්ලුව එන්නේ වේගයේ එන්නේ චේතනාවෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න එක අල්ලගන්න ඒ මොකද ඒ වැඩේ සිද්ධ වෙලා ස්පර්ශයට එනකොට චේතනා වැඩ කළ ඉවරයි. බුදුජානනාංශ උපමාවකට දෙන්නේ ගිනි වලකට, ගිනි අඟුරු වලකට දුර්වලෙක් බලවත් පුරුෂෝ දෙන්නේ ඇදගෙන යන වගේ මේ චේතනාව අපිට ඒකාන්තයෙන් තණ්හාවට, ඒකාන්තයෙන් අවිද්‍යාවට ඇදගෙන යනවා. ඒ නිසා මේ ස්වභාවික චේතනාවල් හැම එකක්ම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් පෙරිලා, පෙඟිලා කලවම් වෙලා තියෙන්නේ. ඉතින් එයා හිතනවා මේ චේතනා හරි ගියොත් ජයග්‍රහණයක් කියලා. චේතනාව හරි ගියොත් ලකෝ දිනුමක් දිනාගත්තා. සීල දිනාගෙම මට සුභාශිංසන ලැබිලා කියලා. නමුත් ලැබෙන ඵලය මොකක්ද අන්තිමට? මේ අවිද්‍යාව තණ්හා දෙක. ඒ නිසා ඒක අවිද්‍යාව තණ්හා දෙකට යනකොට පමා වැඩි. මේ චේතනා මට්ටමේම අල්ලගන්න පුළුවන් නම් ඒක පුංචි ජයග්‍රහණයක් නෙවෙයි. ඒකට හේතුව මොකද? අල්ලගත්ත දක්ෂයාගේ ඩී කොපි කරලා අපිට මේක ඉගෙන ගන්න බෑ. එයාගේ ණයට ඊළඟන කරන්නත් බෑ. තමන්ම මේක දැනගන්න ඕනේ දැනගත්තේ නැත්නම් දැන හෝ නොදැන මේ පිටින් පේන කායික වාචසික ක්‍රියා නෙවෙයි යටින් තියෙන මේ මානසික චේතනා ටික අනිවාර්යයෙන්ම යොමලා තියෙන්නේ ඒ තණ්හා මාන දිට්ඨි වලට එහෙම නැත්නම් මේ ඡාදරකමට සහ අවිද්‍යාවට ඉතින් ඒ නිසා ඒක කපාගෙන යනවා කියන එකට මේ චේතනාවලුත් නුහරට හිටලා තියෙනවා. චේතනාවලුත් අරියාදුර හිටලා තියෙනවා. අපි මේ මතු කරන්න හදන විඥානයේ එකම කෘත්‍ය තමයි මේ ක්‍රියාවලිය මායාකාරී විදිහට වහලා මැජික් කාර්යයක් විදිහට මේක ලස්සන පැත්තට හරවලා දෙන එක. මායාකාරයේ කතරමං හන්දියක නැති දෙයක් ඇති විදිහට මව අපාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්න. ඒ වෙලෙ තමයි විඥානය කරන්නේ මේ තරම් දුක් දෙන චේතනාව හොඳ දෙයක් වශයෙන් පෙන්නලා විඥා ඒ චේතනාව හරහා තමන්ට කරගන්න ඕනේ බලල්ලතෙන් කරගන්න ඕනේ වැඩ බලුලව කොස්සට බෑවීම චේතනාව හරහා කෙරෙනවා චේතනාව කියලා කියන්නේ විඥානේ නැත්නම් හිතේ චෛතසිකයක් දරුවෙක් ඒ දරුවා යොදවලා ඒ විඥානට අවශ්‍ය කෘත්‍ය සම්පාදනය කරගන්නවා ඒක නිසා කවි වෙලාවක හරි අපි හිත විඥාණයට අවශ්‍ය චේතනා නොදී නැත්නම් විඥාණයට චේතනා කියන පොහොර නොදී නැත්නම් විඥාණයට මේ චේතනා කියන ආහාර නොදී විඥාණය කොට කරන් හදනකොට අපේ ඇඟම සහලවන අපේ ඇඟම හීන දාඩි දානවා අපේ ඇඟේ හිතාගන්න බැරි විදිහට කම්පන චංචල කූඹි දෝනවා වැස්ස වහිනා වගේ තේනවා බය හිතෙනවා নানা ප්‍රකාර දේවල් වෙනවා ඒක එතකොටම යෝගාවචරයා මේ බණ අහලා ලැහැත්තිලා හිටියේ නැත්තම් මේ භාවනා විදිහට යamak කියලා දකින්නේ එහාට හිතනවා මේ මොකක් හරි භූත දෝෂයක් ඇවිල්ලා එහෙම නැත්තම් මානසික රෝගයක් ඇවිල්ලා නැත්නම් කායික රෝගයක් ඇවිල්ලයි කියලා ඒ විඥානයාගේ මේ කරන මායාව මේ කරන දේ ඇත්තටම බුද්ධ බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් අල්ලන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් මේ භාවනා ක්‍රමය මේ විඥානයේ විසින් අපිව බය කරන හැටි, අපිව අසරණ කරන හැටි, අනාථ කරන හැටි, ඒකාකාරී කරන හැටි, නීරස කරන හැටි බලනකොට ඇත්තටම අසරණයි. ඒ නිසා සුකෝ බුද්ධානං උපාදෝ කියලා කියනවා අනිවැනි ලෝකෙක බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔය යන ගමනේදී දැන හෝ නොදැන අපි මේ ආහාර ලබලා දීලා විඥාණයට විඥානය පෝෂණය කරනවා. නමුත් ඒ විඥාණය Tamange සුභසිද්ධිය සඳහා නෙවෙයි. ඒක නිසා සාමාන්‍ය උපමා කතා එහෙම නැත්නම් බුදුචාන් වහන්සේ වෙච්ච කාලේ වෙච්ච උපමා කතාවක් ගත්තොත් ඒ ඉන්න කාලේ බුදුචාන් වහන්සේ ඉන්න කාලේ සිටුවරයෙක් ඉඳලා කියනවා ඒ සිටුවරයා බොහොම මසුරු සිටුවරේ ඒ පුද්ගලයා මේ රජුරන්ගේ සිට තනතුරු ලැබුණ විශාල ධන සම්භාරයක් තියෙනවා. එයාට නිසි කල්ට එයාගේ අඹුවට බබෙක් හම්බුණා. කොල්ලෙක් ඉතින් හරිම සතුටුයි. තමන්ගේ බූදලි ගෙනිය ගන්න පුතෙක් ඉන්නවයි කියලා ඒකට මූල ධන කියලා නමක් දාලා. ඒ දරුවට පුළුවන් තරම් කියලා දුන්නා එකතු කිරීම සහ වැඩි කිරීම පමණක් බෙදීම සහ අඩු කිරීම කියලා දුන්නේ නැහැ. තම ළඟ තියෙන වස්තු වැඩි කරන හැටි කියලා දුන්නා. එකතු කරන හැටි කියලා දුන්නා. කාටවත් දීමක් හෝ අඩු කිරීමක් දන්නේ නැහැ. ඉතින් හැමදාම සෙනක බඳ කියලා එයාගේ දෙට වෙන වැදගත් නාය ළඟ නෑ ළඟ ඉඳලා එයාට කියලා දෙනවලු බලපම් පුතේ මී මැස්සේ කුදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා. ওই පුංචි සතා වුණාට ටික දවසක් යනකොට වද හත බැඳලා මී එකතු වුණාට පස්සේ පුදුමාකාර වස්තුවක් නේ තියෙන්නේ. වැඩේම හම්බ කරනවානේ. ඔබ බලපන් මේ වේයෙක් තියා උගේ ඔලු ගෙඩිය තරම් පුංචි පස්කන්ඩක් අරගෙන ඇවිල්ලා අන්තිමට ඇතේකට කඩන්න බැරි වෙන විදිහට මේ උභහක් බඳිනවානේ. ඒක නිසා මේ මීයේ මේ මීමැසෙදී ආ බලලා වේයෙක් දිහා බලලා පුළුවන් තරම එක හම්බ කරපන් හම්බ කෙරුවොත් මේ හද පදහත බැඳවු වදයක් වගේ ලොකු උභහක් වගේ උඹට යමක් ඉතුරු වෙනවා. හැබැයි මේක වියදම් කරන්න නම් එපා. අඩු ගානේ අඳුන් තෙල් ඇහි ගන්න හදන එක උනත් බලන්නේ කියනවා කුරුළු පිහට්ටෙන් අරගෙන ගෑවත් ටික දවසක් යනකොට ඉවර වෙනවා. ඒක පාවිච්චි කරන්න එපා. එකතු කරපන්, වැඩි කරපන්. බෙදීමයි අඩු කිරීමයි නැතුව මේ ගණන් ශාස්ත්‍රය ඉගැන්වීමේ භාගයයි. දැන් ගණන් ශාස්ත්‍ර පැත්තෙන් බැලුවොත්. ඉතින් මේ දරුවත් තියෙන බොහොම දෙමාපියන්ට කීකරුව ඉස්කෝලේ යන්න ඕන කමක් නැහැ නේ. තාත්තා කියන පාඩම ඉගෙන හැදුනා. හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරලා ගියා. ඒ ගේ ඉස්සරහින් නිතරම බුදුරජාණන්සේ පින්ඩපාති වන්නක් කද්දාකත් බත්හරලුවක්වත් පුදු කන්නලා නැහැ. බත්තන්ඩක්වත් දීලා නැහැ. ඒ කියන්නේ දෙන්න එපා එකතු කරපන් කියලා. ඉතින් අර කුහකකම නිසා ඒ සට මේ මසුරු ගතිය නිසා මෙයා ගිහිල්ලා බාහිර නුවර නැත්තම් නුවරෙන් පිට තාපෙන් පිට ඡණ්ඩාල ගමක නැත්නම් අපේ පැත්තේ කියන රොඩි ගමක් කියලා හිතන්න. එහෙම අනුන්ට බැලමේවරකම් කරලා ඉන රොඩි පවුලක රොඩි ගමක අම්මා කෙනෙක් බඩේ කුස පිළිඳ ගත්තා. එදී කොහොමඩක්වත් මේ මිනිස්සු කාට හරි බැලමේකම් කරලා අතපාලා තමයි ජීවත් වෙන්නේ. <clears throat> මෙතන පවුල් 500ක් හිටියලු. මේ දරුවා කුස පිළිඳ ගත්ත දවසේ මුළු රොඩි තනුවරේටම රසාව නැතුව ගියාලු. හිඟමන ලැබෙන්නේ නැතිලු. ඉතින් මිනිස්සු බැලුවා මේ මෙච්චර රටේ දුර්භික්ෂක් නැහැ. නමුත් අපි යනකොට අපිට හිඟමනක්වත් හම්බ වෙන්නේ ඊට පස්සේ මේ නායකට චෝදනා කරාලු මොකක් හරි මේකේ අබද්ධියක් තියෙනවා නැත්නම් ඉස්සර අපිට හිඟමන් තිබුණා දැන් හිඟමන් නැහැ කියලා. ඊට පස්සේ නායකයාට නස්සත්‍රේ දන්නෙත් නෑ මොකුත් නෑ ඊට පස්සේ කිව්වලු එහෙනම් අපි 250 250 වෙන් වෙලා බලමු. වෙන් වෙච්ච ගමන් මේ බඩදරුවම්ම ඉන්න පැත්තට හිඟමන් නෑ. වෙන් වෙලා කටයුතු කරන කට්ටිය හිඟමන් ලැබෙන්න පටන් ගත්තා. එතකොට දැනගත්තලු මේ පැත්තට තමයි අවාසනාව තියෙන්නේ. ඊටසේ දිශිවනත් ආයෙ දෙකට බෙදුණා. බෙදලා බෙදලා බෙදලා යනකොට අම්මා කොට වුණා. දැන් සියලු දෙනා මූණට කියලා ගහන්න පටන් ගත්තා. මේ උඹේ කාලකන්ණි කම නිසා තමයි අපේ හනුවරේටම හිඟමනක්වත් නැති උනේ කියලා. ඉතින් ඇත්තටම අම්මගේ බඩදරු මෝරන වෙලාවේ, දරු බඩ මෝරන වෙලාවේ අනු අනු තෙනහස අනුකම්පාවන්ලාගේ සියලුම ඒ හනුවරෙම කොන් වුණා. ඉතින් මොන කරන්නේ දැන් ඉතින්? කොහොමඩත් හිඟා කකා ජීවත් වෙන්නේ. මේ අම්මගේ කාලකන්නිකමට යන තැනක හිඟමනක් හම්බ වෙන්නේ. ගිය ගමන් බඩින් එළවන. ඉතින් කොහොමද කියලා වදලා බලනකොට අනේ ඇස් දෙක තියෙන්න ඕන දැන ඇස් දෙක දරුවගේ නැහැ. කන් දෙක තියෙන තැනම කන් දෙකක් නැහැ. නහයක් නැහැ. මහ විරූප දරුවෙක්. ඉතින් උණහපුලුවට උගේ දරුවා වුණත් ලොකුයි කියන්නේ හදාවට ගත්ත කොල්ලේ. මේක ඇවිදින කොටත් කරගහන. ඉතින් අම්මා කරන දේ පුළුවන් තාලෙට මුව හදලා යන්තම් කර ගහගෙන ඇවිදින්න පුළුවන් වෙනවට කිව්වලු. පුතේ උඹ නිසා විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. අපි දින එකට හිටියයි කියලා කි වැඩකුත් නෑ උඹත් හිඟා ගාපන් මාත් හිඟා කන්නේ මේ පොල් කට්ටක් අරගෙන ගිහලා අනේ හාමිනේ අනේ අප්පුහන් කියලා කියකට වයන කාපන්. වෙන්නේ ඉතින් කරන්න දෙයක් නෑ මට දෙන්න දෙයක් නෑ කියලා. අර දරුවේදී මේ දරුවා හිඟමන් හැයන්න දන්නේ නෑ. මිත්‍යාම විරූපයි. දකින්නකොට මිනිස්සු මුස්පෙන්තු කියලා ගහලා එළවනවා. දවසක් මේ මනුස්සයාට ගියාත්මේ හිටපු සිටුමැදුරේ ඉන්න පාරේ හිඟමනේ ගිහිල්ලා තියෙනවා. එයා දන්නේ මේ අතුරු නුවරට ගිහිල්ලා දැන් ගියාත්මේ හිටපු ආනන්ද සිටුවරේ කියලා නම ප්‍රසිද්ධ වෙච්ච ආනන්ද සිටුමාලිගාව තියෙන පාරේ පින්න මේ හිඟමනේ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ යහ පැත්තෙන් ආනන්ද හමුසොත් එක්ක බුදුහාමසේ හිඟමනේ යනවා. පිටිසිඟා වඩිනවා. දැන් හිඟන්නු දෙන්නේ දෙපැත්තෙන් එනවා. බුදුහාමර මේ පැත්ත පිටිසිඟා යනවා. අර දරුවා ඒ පැත්තේ පිරිසුදු ගන්නකොට ඒ දරුවා ඉස්සර වෙලා ආනන්ද සිටුමාලිගාවේ කාවල් කාමරේ ගාවට ආවා. අනේ මාත්‍යෝ කන්න මොනවාද කියලා. ඒකට කාවල්කාරයා දැක්කා. දැන් ඉන්නේ සිටුවරයා එයාගේ පුතා. එයා මූලධන සිටුවරයා එයා කාවල් කාමර පරීක්ෂා කරන වෙලාවේ සිටුමාලිගේ ඉඳලා එයා කාවල් කාමරේට එනවා. මේ පැත්තේ හිඟන දරුවේ ඉතාම කැප. ඉතාම අවසනාවන්ත විදියට කාවල් කාමරේට එනකොට දැන් මේ කාවල් කාර්යය දැනගත්තා මුර කාර්යය දැනගත්තා මේක දැක්කොත් හිතුවට මට ගහනවා කියලා දෙකක් දීපුවාම ළමයා වැදගෙන යනවා කානුවකට. ඉතින් හිඟාගෙන යන්නේ මේ උදේ පාන්දර කවදාකවත් නැතුව සර්වචන්නාංශේ පිටිපස්සෙන් එන ආනන්ද හැමතුරුදියා හැරලා බැලුවා. ඒක බුදුන්සේ කලාසුකින් කරන දෙයක්. ආනන්ද හැමතුරු විජාට කියලා අහලා තිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මොනවද කෙරෙන්න ඕනද කියලා. ඊට පස්සේ කානුවට බලවත් පහරක් වැදිලා වැටිච්ච දරුවා දිහා ආනන්ද හැඳුර හරියට දරුවෝ ගොඩ ගන්න වගේ එතෙන්ට යනකොට පින්න පාද බෙදන්න ඉන්න මිනිස්සු ඇවිල්ලා දරුවෝ ගොඩගත්තා. දැන් බුදුරජාණන්සේ පින්න පාද යනකොට මෙහෙම විලෝපනයක් කරපු නිසා එතෙන්ට මිත්‍යා දෘෂ්ටිකය සම්මා දෘෂ්ටික ඔක්කොම මෙතෙන්ට ලං වෙලා කියනවා. දැන් මේ කාවල් කාමරේට මුරගෙට එහෙන් මූලධන සිටුවර එනවා මූලකාරය මෙයාට ගහලා වැටිලා මෙයා ගොඩගත්තා ආනන්ද හැඳුරුත් එතන බුදුරජාණන්සේත් එතන ශිනක රැස් වුණා. අසනාරසේ බුදුජානනාංශය කියලා තියෙනවා මේ මූලධන සිටුවරට එන්න කියන්නේ කියලා. මූලධන සිටුවර කවදාකවත් බුදුහාමුදුරුවෝ දැකලත් නැහැ, පින්නපාත බෙදලත් නැහැ. එයාට තේරෙන්නේ මේ මම මේ සභාවකට කැඳවන්න මේ ලෝක කවුද කියලා. ආට පස්සේ වල මේ ළමයා අඳුරනවාද කියලා ඇහුවා. ඉතින් මේ මූලධන සිටුවරල කිසිම සම්බන්ධයක් නැතිකට නිමඬ මොකද්ද මේ මම දන්නෙත් නැහැ මේ මගේ වැඩ එයාගේ මොනකාරද තමයි ගහලා තියෙන්නේ. එයා ඉව දන්නේ නැහැ. මොකද මම නඳුරන්නෙත් නැවෙන් දැක්කෙත් නැහැ. ඒක බුදුහන්සේලු මං අඳුන්න දුන්නොත් පිළිගන්න කැමතිද කියලා. ඒකවල මේ අදාළ නැහැ මේ සෙනඟක් ඉස්සරහට මම මේ මගේ ගේ ඉස්සරහ ඉන්න මනුස්සය ගෙන්නලා මගේ හරස් ප්‍රශ්න අහන්න මට කිසිම අදාළකමක් නැහැ කියලා. ඊට පස්සේ බුදුහන්සේලු මේ හැම මැරිච්ච තාත්තා. යාත් මැරිච්ච තාත්තා පිළිගන්න කැමතිද කියලා. ඉතින් දැන් මූලධන සිරුරට එන්න එන්න එන්න ඔළුව අවුල් වෙනවා. මේ කොහෙදෝ යන බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ සෙනඟක් ඉස්සරහ තියාගෙන මේ පෙන්ලා දෙන්න හදනවා මේ Tamange වැඩකාරයගෙන් ගුටි කාලා මේ කාණුවේ වැටලා ඉන්නේ තාත්තා කියලා. මොනදන්න සිටියට පිළිගන්න කැමති නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරලා කියනවා මම ඔබට පිළිගන්නලා දුන්නොත් ඒත්තු කරලා දුන්නොත් මේ තාත්තයි කියලා. මොනදන්නට දුතුමැතිම ප්‍රතික්ෂේප කරා මට අදාළ නැහැ මේකට කියලා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් මේ දරුවට තෙදක් ඇවිල්ලා පුතා කියලා කතා කරනවා මේ මූලධන සිටවල ඉගෙන ගන්න පුතේ මම මැරෙන වෙලාවේ මම්මට උඹට 84000ක් ධර්ම ධනය වලලපු තැන කියලා මැරෙන්න බැරි වුණා. ඒක නිසා මේ මට මිනිස් වෙද්දීපන් මම පෙන්නම් නිදන් හතර වල්ලා තියෙන තැන කිව්වට පස්සේ මූලධන සිටුරට දෙලොරක් තුනා. මොකද එයාට සිටුතනතර දුන්නට එයා දස්තු අහංගප දැන දැනගෙන නැහැ. තාත්තා කියලා නෙමෙයි මැරුනේ. ඊට පස්සේ කාවල්කාරයෙක් දුන්නා පස්සේ මේ කාවල් කාමරේ යටම හතර ජීවන්තුරු ඒ කියන්නේ හතර පැත්තේ කියන කාවල් හතර තුල යට බම්බයක් බම්බයක් විතර යට විශාල ධන හතරක් නිදන් තිබිලා ගොඩගත්තා. එන්නේ අමුතුම චිත්‍රයක් දැන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආයෙ සභාව කැඳවලා කියනවා දැඹ පිළිගන්නවද? ඔබට සිත තනතුර හම්බුණාට ඔබ සිතු තන සිටුවරට අවශ්‍ය කරන ධනෙ දැනගෙන නෙවෙයි හම්බුනේ પરම්පරාවට. තාත්තත් මැරුණේ කියලා දීලා නෙවෙයි. දැන් මේ ධනෙ පින්නපු නිසා දැන් පිළිගන්නවද මේ උඹේම තාත්තයි කියලා. පිළි නොගෙන බෑ. මොකද මේ දරුවා තමයි පෙන්න්නේ. නමුත් මේ දරුවා දැන් හිඟා ඇවිල්ලා තමන්ගේම කාවල්කාරගෙන් ගුටි කාලා කාණුවෙන් ගොඩගත්ත දරුවා. එතකොට මේ මූලධන සිටුවරයා අතේරුම් ගන්න අපි මේ හම්බ කරාට අන්තිම මොහොතේ ඔන්න ඔය වගේ තැනකට තමයිපත් වෙන්නේ කියලා බුදුචාන් වහන්සේ ඉදිරිපිට වැටිලා ස්වාමීන් වහන්සේ මම බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය උපාසකෙක්කට ධර්මසේක් වා කියලා අර සෙනඟ ඉස්සරහා පිළිගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ ඒ සිටුවරට පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නක්ඛි කුතෝ පුත්තෝ කුතෝ ධන මේ අන්ධ බාල ජනතාව මට දරුවෝ ඉන්නවයි මට වස්තුව ඉන්නවයි කියලා පුදුමාකාර දුක් වළඳනවා බණක් භාවනා කරන පන්සලකට යන්න වෙලාවක්වත් නැහැ. පුතා මැtti මට දරුවෝ ඇත්තේ ධනම් මැtti මට දස්තු රම්බ කරන්න තියෙනවා කියලා මහන්සි වෙනවා. නමුත් Tamanට Tamanවත් නැති එකේ මොන දරුවෝද මොන වස්තුවද කියලා බුද්ධජනනාචාර්යගේ චිත්‍රපටියක් හංගපාලා අවශ්‍ය තේමාව එතෙන්ද આવු ප්‍රේක්ෂකයන්ට පෙන්නනකොට පෙන්නනා වගේ කතා කරනකොට මූලධන සිතුවරට ඇති වෙච්ච ඥානයත් පින්නපාති බෙදන්ට ආපු මිනිස්සුන්ට ඇතිවෙච්ච ඥානයත් නිසා බොහෝ දෙනෙකුට මේ ජවනිකාව හරහා අර්ථයේ ධර්මයේ තේරුම් අරගෙන වැඩි පිටිචකට සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමට හේතු වුණා කියන එක ධම්මපද කතාවේ තියෙනවා. ඒත් මතක තියානින්ද මරිච ආනන්ද සිටුවරයට මන්දබුද්ධික විපතල තියෙන ගියාත්මෙත් බුදුන් දැක්කා. මේ ආත්මෙත් බුදුන් දැක්කා. බණක් ඇහුනෙත් නැහැ, තේරුනෙත් නැහැ. මාසුරුකම නිසා. ඒකේ මේ කතාව කියලායි අටුවචාන් වංශලා පෙන්නනවා. අපි මේ විඥාණයට පොහොර දීලා මේක මමය, මේක මගේය, මේක මගේ ආත්මය නැත්නම් අපි කියමු අපේ හිතට අපි හිතුවමන අපේ කරන්න හදාන්නේ. මේ හිතට ඕන දේ නකොරලා පෙන්වන්න හදාන්නේ. අන්තිමට මරණ මොහොත වෙනකොට හිතවත් Tamanට නෑ. Tamanගේ මේ තියෙන වස්තුව Tamanගේ දරුවට පෙන්ලා දෙන්න තරම්වත් සීබුද්ධියක් එන්නේ නෑ. ඉතින් මෙහෙම හම්බ කරන දේවලින් මේ ජීවිතේත් අපිට ක්ෂණ සම්පත්තිය නැති වෙනවා. මත්තර හැබෙන ජීවත් වලත් අපි කරකොලතරිය වගේ කොහේයිද කියන්න බෑ. ඒ නිසා මේ මේ හිත කියන දේ නිකක යන්නේ අපි මේ දේ මේ හිත මේ විඥාණය අපේ සුභ සිද්ධියද කරන්නේ නැත්නම් අපි අනතුරේදී අපව අතහැරලා යන කාලකන්‍ය ආඩුවෙද්ද කියන එක කී කෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඔක්කොමලා හිතාන ඉන්නේ මේ මගේ හිත මේ කවන හිත, පොවන හිත, නාවන හිත, බුද්ධි කරවන හිත මේ සියලු දේ කරන එක අවශ්‍ය දේ කරගන්න වුණොත් අපි හිතනවා සිතැඟි ඉෂ්ට වුණායි කියලා. අපිට ඕන දේ ඉෂ්ට වුණායි කියලා. ඒක ඒකාන්තයෙන්ම අපි අසරණ කරලා හපලා විසි කරපු උද්දෙන්ඩක් වාගේ පැත්තකට දාන නිසා මේ විඥාණය කොහොමද වැඩ කරන්නේ කියන එක මරණ මොහොතදී හෝ ලෙඩ වුණාට පස්සේ හෝ වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒක තේරුම් ගන්න කායන පශනා කරනකොට කරන්නත් බෑ. අපි මේ ආනපාන කරනකොට අපි හිතමු නැත්තම් මේ සක්මන් කරනකොට සතිය පේනකොට විඥානය කරනකොට මේ තාම අපි විඥානයේ සහයෝගය ඉල්ලගෙන මේ කරන්නේ. ඒ හරහා යම් වෙලාවක ස්පර්ශය අල්ලගත්තට පස්සේ මේ ස්පර්ශාරාස හොයන්නේ මේ මගේ හිත දන්ටන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි අපි මෙතෙක් කල් සාකච්ඡා කරුවේ මනෝ සංචේතන ආහාර නැත්නම් මේ චේතනා වැඩ කරන්න හැටි, සංස්කාර වැඩ කරන්න හැටි, සිතැඟි වැඩ කරන්න හැටි අල්ලගත්තට පස්සේ විතරයි විඥාණය මොන මොන සත උපක්‍රම දාලා මේ එක එක මේ අපේ කියන පංචස්කන්ධ පාවිච්චි කරමින් එයා බලය තහවුරු කරගන්න හැටි හැම තැනකදීම ඒ මැජික් එක වෙන්නලා මේ සල්ලි කඩා ගන්නවා වගේ කරන මේ මායාව දැක ගන්නවයි කියන එක බුදුජානන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ හිතකින් හිතලා කරන මිසක් කිනකොට හිතන්නවත් බෑ මගේ හිතට පුළුවන් වේද මගේ හිත අඳුරගන්න කියලා. මේකට උපමාවක් දෙනවා අටුවාචාර්යන් වහන්සේලා මේ දික් කරපු ඇඟිල්ලේ අග තියෙන ඇඟිලි පිටරේ ඒ ඇඟිල්ලේ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි පිටරක් තියෙනවා. ඇඟිලි පිටරේ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ. එහෙම නැත්නම් දර්ශන විද්‍යාවේ පෙන්නනවා අපිට ලෝකයේ පේන ඇස් දෙක තියෙනවා. ඇස් දෙකෙන් තමයි ඔක්කොම පේන්නේ. කවදාකවත් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැහැ. හැබැයි අපි ඇස් දෙකෙන් කියන්නේ පිළිගන්න. ඇස් දෙකෙන් තමයි මේ තේරම දකින්නේ. ඒක කවදාකවත් ඇස් දෙකට ඇස් දෙක දකින්න බෑ. ඊට පස්සේ කියනවා අපි ජීවන්ති වලින් හදපු කඩුවක් අරගන්නේ කියලා. ඒ ජීවන්ති වලින් හදපු කඩුවේ ධාරේ ඒ කඩුවෙන් කපන්න බෑ. දියමන්ති තමයි දක්ෂම හයියම ශක්තිමත්ම දේ. නමුත් දියමන්ති කඩුවෙන් දියමන්ති කඩුවේ ධාරය කපන්න බෑ. ඒ නිසා විඥානය කපන්න බෑ. ඒ නිසා අපි විඥානය කොටු කරන්න හැදුවට ඒ විඥානය අල්ලන්න බෑ මොන જાතියකින්වත් ඒක හරියට මගේ ඇස් දෙක මගේ ඇස් දෙකෙන් බලන්න හදනවා වගේ. එහෙම නැත්නම් මේ ඇඟිලි විතරේ ඒ ඇඟිලි විතරෙන්ම අල්ලන්න හදනවා වගේ. ඒක නිසා මේ අපිට දීලා තියෙන ලනුව නැත්නම් අපිට දීලා තියෙන මේ මහා ප්‍රහෙලිකාව බුදුරජාණන් වහන්සේ අල්ලන්න හදන්නේ ඒකේ ඔක්කොම කුලි හේවායෝ ටික ඔක්කොම අල්ලලා හොරමුලක් අල්ලනවා. අපි හිතනද මාෆියා සංවිධානයක් තියෙනවා. ඒ මාෆියා සංවිධානයේ නායකයා කවම කවදාකවත් ඒ සංවිධානයේ ඉන්න සමාජිකයන්ට පේන්න බෑ. පේන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් පිච්චර් බලපු කෙනෙක් නම් දැකලා ඇති. නායකයා පෙන්වන්නේ නැහැ කවදාකවත්. හැබැයි අතිශයින් බලධාරී එයා ඉස්සරහා ඉන්නවා ඉතාමත්ම බලවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ කියන දේ අධ්‍යක්ෂ මණ්ඩලය කරන්න ඕනේ කෙරුවේ නැත්නම් බොත්තමත් අදකලා පමණින් ඒ අධ්‍යක්ෂකවරයෙක් එතන මැරලා යනවා. එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඕන දෙයක් බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න සේවය කරන මණ්ඩලය. ඒ සේවය කරන මණ්ඩලයේ වැඩේ කරවන්නේ කුලියට ගත්ත මිනිහකේ. නිසා කවදාවත් පොලිසියෙන් ඇල්ලුවට අහුවෙන්නේ එදා කුලියට ගත්ත මිනිහා විතරයි. එහෙම නැතුව මේ මණ්ඩලය අහුවෙන්නේ නැහැ, අධ්‍යක්ෂක මණ්ඩලය අහුවෙන්නේ නැහැ, ලොක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඔය මාෆියා සංවිධාන කොහොමඩක්වත් සල්ලන්න බෑ. හොඳටම දන්න මේ ඔක්කොම සෙල්ලම් යන්නේ මාපියා සංවිධාන වලින් කියලා රාජ්‍ය සංවිධාන වලින් කියලා අල්ලලා ගන්නකොට දැන් අපි මේ කාලේ තියෙන ඔය කුඩු බිස්නස් එක එහෙම නැත්නම් ඔය වෙනත් තාම දරුණු ආයුධ වෙලඳාම ඔක්කොම බරපතල සංවිධාන වලින් කෙරෙන්නේ. ඒක ප්‍රසිද්ධිය මේ වැඩ කරනවා. කවුද කරන්නේ? කොහොමද වෙන්නේ? මොකෙන්වත් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් එන්නේ එක ගුවන් තොටුපළ කියලා අනුක් ගුවන් තොටුපළට ඒ මද්ද්‍රව්‍ය ගෙනියන කුලිය හේවාය විතරයි. ඌ අල්ලනවා. ඇල්ලුවාට ඌ දන්නේ කවෙන්ද මේ මේ මේ විධානේ ආවේ. මේ වැඩේ කරපන් කියලා එයා දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වැඩේ ගෙනෙත් උඹට මෙච්චර ගාණක් ගෙවනවායි කියලා පුද්ගලයා පේන්න නැහැ. ඉතින් මේ වාගේ කුලී හේවාය කොච්චර ඇල්ලුවත් එයාට ඕඩර් එක දෙන කෙනා කොට පෙරකොතෝරම දෙන පුද්ගලයා අල්ලන්න බෑ. ඒ නිසා අල්ලන අල්ලන එක මරන්න පටන් අරගත්තට eh, පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. පොලිසිය කරන්නේ කළ යුත්තේ එහෙම විශාල පිරිසක් අල්ලගෙන හැම කෙනාගෙම කට උත්තරය අරගෙන දැනගන්න මේක රහස් සංවිධානයක්. ඒක නිසා මේ කුලියට එන මිනිසයා දන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ මේ කය මේ විඥාණයට උන ඔක්කොම අයිතිකාරකම් කර කර හිටියට විඥාණය දැකලවත් නැහැ මේ කය දැකලවත් නැහැ විඥාණය කියන්නේ මොකද්ද කියලා. විඥාණය මෙහෙම දිගපල්මන් ඉන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ කයේ ක්‍රියාකාරකම් ගොඩාක්කල් බලන ඉන්නකොට තේරෙනවා සමහරක් කෙවුවා හිතාමතා කරන දේවල් විඥානයේ සහිත සමහරක් කෙවුවා නොහිතා නොමතා සිද්ධ වෙනවා එතකොට මේ කය දිහා බලන හිටියත් කොච්චරක් මේ විඥාණයෙම ලැබෙන විධාන වලට වැඩ කරනවද කොච්චරක් ස්වයන් සිද්ධ වෙනවද එහෙම නැත්නම් අපි කියනවා අසම්පජානෝ වෙනවද එහෙම නැත්නම් අනිච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද ඉච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. අපි මේ ශරීරය අවුරුදු 220ක් පාවිච්චි කරා. කොයි කොයි කොටස් අවිඥානකද කොයි කොයි විඥානකද කියලා ඒකම බලන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක බැලුවත් මේ ඔක්කොටම මුල් වෙන්නේ විඥානයේ බව. එහෙම නැත්නම් චේතනාවට අනුවයි පය ඉස්සෙන්නේ කියන එක. චේතනාවක් අනුවයි පය බිම තැබෙන්නේ කියන එක. එහෙම නැත්නම් හැම මේ කය කියන කටයුත්තකටම පිටිපස්සේ චේතනාව තියෙන බව එසේ මෙසේ කෙනෙකුට ඇහෙන්නෙත් නෑ ඇහුණට ඒක අත්දැක ගන්නත් බෑ හොඳට සක්මන් කරලා භාවනා කරනකොට මොකද පරියන්කේදී චේතන අපි ඇති කරන්නේ නැතුව සංසිද්ධ හුස්ම බලන්න ඉබේ වෙන හුස්ම බලන්න සක්මනේදී යනකොට යම් වෙලාවකට යෝගාවචරේකට වම වම තියනකොට වම වශයෙන් වම තියෙනකොට මෙන්න මේ ටික දැනෙනවා. මේ පොළවේ වදින හැටි තියෙනවා. දකුණ තියෙනකොට ඒ ටික තේනවන දකුණ පොළවේ වදින හැටි තියෙනවා. මෙහෙම වම දකුණ වම දකුණ වම දකුණ 10ක් 15ක් 20ක් 30ක් එක දිගට කරගෙන යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා. වම ඉස්සෙන්ද චේතනාව ආවට පස්සේ තමයි වල ඉසවීම සිද්ධ වෙන්නේ. වම තබන්න චේතනාව ආවට පස්සේ තමයි තැබීමේ චේතනාව සිද්ධ වෙන්නේ. මේ විදිහට හැම කටයුත්තකම කායික කොටසක් තියෙනවා රූප කොටසක් නාම කොටසක් තියෙනවා චේතනා පහළ වෙන්නේ නැත්නම් මොකක්වත් නැහැ ඒක දඬු කඩ වගේ එහෙම හිටිනවා චේතනාවෙන් තමයි මේක සිද්ධ වෙන්නේ ඒ ටික දැනගන්නත් කොච්චරක් සක්මන් කරන්න ඕනද එතකොට මේ යෝගාවචරයට කරන කරන හැම ක්‍රියාවකම හිතමත කරන හැම ක්‍රියාවකම ඊටාම ගැඹුරින් ඊටාම සමීක්ෂව සමීපව ඊටාම උනන්දේ බලන් හිටියොත් පේනවා මේ කිසිම ක්‍රියාවලියක් චේතනාත්මකව කෙරෙන්නේ නැහැ. දැන් අපි මේ ඉන්න ශාලාවේ විදුලිය තියෙනවා. ඒ විදුලියට ආලෝකයට දෙන්න පුළුවන්, ෆෑන් වැඩ කරන්න පුළුවන්, මෝටරයක් වැඩ කරන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් වැඩ කරන්න පුළුවන්, උණුසුම් කරණයක් වැඩ කරන්න පුළුවන්. ඔක්කොම විදුලිය නොදෙන තාක්කල් යකඩ ගොඩක් විතරයි. විදුලිය දීපු ගමන් බල්බ් එක එළිය දෙනවා. ෆෑන් එක කැරකෙනවා. ශීතකරණය ශීතල වෙනවා. උණුසුම් කරන උණුසුම් වෙනවා. ඒක කවදාකවත් විදුලි ධාරාව ගමන් කරේ නැත්තම් වෙන්නේ නැහැ. ඒ වගේම බල්බ් එකට විදුලිය දීලා ශීතල වෙන කිව්වට වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ආලෝකය විතරයි. ඒ වගේ මේ විඥාණය මේ ඇහැට වැටෙන රූප අඳුනගන්න ගියාම ඇහැට ශබ්දාවට එතන රූප කනට ගියාට විඥාණයත් එක්ක මොනවක්වත් කරන්න බෑ විඥාණයට මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ විඥාණය ඉස්සර වෙන්න ඕනේ ඒ ඉස්සර වුණාට පස්සේ තමයි අදාළ දේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිස්සෙක් හිතා ඉන්නවා මට අතපය හතරක් තියෙනවා. ඔක්කොම උපකරණ තියෙන මේ සියරමඩ පාවිච්චි කරන්න පුළුවන්. මට ඇහ කන දිවනාශය කය කියලා ටිකක් තියෙනවා. ඔක්කොම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයා හිතනවා මේ ඔක්කොම දැන් වැඩ කරනවායි කියලා. නමුත් අපි දන්නවා විඥාණයට කරන්න පුළුවන් එක වැඩකට එකයි. මේ කොහොම පහසුකම් තිබුණාට කොයි එකටද විඥාණය මුල් වෙන්නේ ඒ දේ විතරයි වැඩ කරන්නේ අනිත් සියරම තලාව බාගෙන තමයි විඥානේ නැගිටින්නේ ඒ නිසා බලන වෙලාවට අනිත් දේවල් සිද්ධ කරන්න විඥාණයට බෑ විඥානේ බැලීමට හිර වෙලා ඉන්නේ ඒක නිසා අපට බලන චිත්තක්ෂණය අහනවා ගඳ බලනවා රස බලනවා තේරෙන්නේ නැහැ උපමාවක් වශයෙන් හිතාගන්න කාටද හොඳට ආශ්වාස ප්‍රශ්වාසය මේ මුල මේ මැද මේ අග වශයෙන් ඒ පේන වෙලාවේදී මේ ෆෑන් කැරකෙනව ඇහෙනවද කියලා? කුරුළු කෑ ගන්නව ඇහෙනවද කියලා? එන්ට මේ දවල් රැය තේරෙනවද කියලා? හිත යම් හේකින් ආස්වාද ප්‍රසවාසයේ බලන තැන්න ගියොත් අනිසේරම හිරි වැටිලා. අපි එක පාට ගැස්සුණාට පස්සමයි තේරෙන්නේ මගේ හිත ආනපනෙන් කැඩුනා. එතකොට කුරුළු කෑ ගන්න. එතකොට ඇඟ රිදෙනවා. එතකොට කොන්නේ අමාරු තේරෙනවා. අර වෙලාවේදී ඒ විඥානය හුත්තට සමීපව හොඳට උත්සන්නව හොඳට ආසන්නව යම් අරමුණකට බැස්සනම් ඒ බැහිම නිසා අනෙක් සියලු එක්කම හිරියක් කරන ගතියක් තියෙනවා ඒ නිසා මේ මේ හැම ක්‍රියාවකටම තීන්දුකාරකයා විධායකයා වශයෙන් වැඩ කරන මේ විඥාණය කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියන එකටයි මම මේ අඳගහන යන්න හදන්නේ උදේ ඉඳලා හැන්ද යනකම් රූප තියෙනවා, ඇහැ තියෙනවා, කබ්ද තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා. නාසය තියෙනවා, සුවඳ තියෙනවා. දිව තියෙනවා, රස තියෙනවා, කය තියෙනවා, පහස තියෙනවා. අපි හිතන උදේ ඉඳලා හැන්ද යනකම් මේ පහත් එක්කම අපි ඉන්නවයි කියලා. නමුත් සතියෙන් ඉන්න කරණ තේරෙනවා මේ එකකට හිත බැසගත්තොත් ඒකට කියනවා ගෙවදිනවයි කියලා. ගෙවැදුනොත් අනික් සියල්ලම වැහැලා යනවා. මේක දැනගත්තට පස්සේ පේනවා මේ පහම තියෙන පංචවෝකාර භවයක් අපිට ලැබුණාට විඥානයේ එකකට වැඩ කරන්නේ ඒ කරන වැඩේට අපි කොච්චර කෑදර වෙනවද කියනවනම් ඒකෙන් කොච්චර අපි මන්මත් වෙනවද කියනවනම් අනිත්‍යව වැහිච්ච බව අපිට අවිද්‍යාව නිසා දැනෙන්නේ නැහැ. නිසා භාවනා කරන කරන යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා යම් තැනකටද හිත ගියේ ඒක ගැන අපිට විස්තර කියන්න පුළුවන් වෙනකොට අනික් දේවල් වලින් අපි ඈත් වෙලා අපිට සුත්තමේ ඥානෙ තියෙනවා නම් අපිට චින්තාමේ ඥානෙ තියෙනවා නම් දැනගන්න පුළුවන් මේ වෙලාවේදී මේ පොඩි උන් දෙන්නක් කියන්නේ කී එකයි මගේ හිත ආනාපානට ගියයි කියලා මම දැනගත්තේ මම ඒ වෙලාවේ හිතවිලි නැහැ හිතවිලි නැත්නම් මම දන්නවා ආනාපානෙ ගිය කියලා ඒක කියන්නේ හිතලා අත්දැකලා නෙවෙයි. මොකද හිතවිල්ල හිතෙන ආනපනෙ ඉන්න බෑ. ආනපනෙ හිතෙන හිතවිල්ල ඉන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට මේ විඥානයේ විසින් මේ එන සංසිද්ධියේදී ප්‍රධාන හොරකඳ උරක නායකයා සම්පූර්ණයෙන්ම පැත්තකටලා ඉඳගෙන මහරාන්තික තීන්දුව පවා ගනිමින් තමන්ගේ ලාභ තර කරන්න කටයුතු කරනා වගේ මේ විඥානේ වැඩ කරන්න හැටි අල්ලනවයි කියන එක ඔය පොලිසියකටවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මේ කබලින්කාර ආහාරෝණී යැපෙන මේ කය නැත්නම් මේ රූපය ක්‍රියාත්මක වෙන්න ඇරලා ඒ රූපේ ක්‍රියාත්මක වෙනකොට මේ අත්ෙන් අත්තට පයින් කුරුල්ලා වගේ එක එක එක එක දේවල් වලට අපේ හිත දුවන හැටි බලලා දැන් මගේ මන අපේ එක නෙවෙයිනේ මගේ මන අපේ තියෙන්නේ මූල කර්මස්ථානේ ඉන්නනේ. ඉතින් මෙච්චර සුබ සිද්ධිය දෙනක දෙන මේ ක්ෂණ සම්පත්‍ය බුදුහාමුදුරුව අනු අපි යන්න ගියාම මේ විඥානේ කොහොමද මේක කැලේ පිටගෙන යන්නේ? මෙච්චර හිතසුව සලසන දේ දැනගෙන මේ විඥානේ මගේ නම් මම කියන දේ අහනවා නම් එයා කොහොම මේ අතීතෙට දුවන්නේ? අනාගතෙට දුවන්නේ? රූප බලන්න යන්නේ, ශබ්ද අහන්න යන්නේ, ගන්ධ රස පහස බලන්න යන්නේ. ඉතින් මේකට විරුද්ධ වෙලා කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා හොඳට පෙන්වන්න ඕනේ මේ විඥානය නැත්නම් මේ මහා හොර අල්ලන්න කරන ව්‍යාපාරයක් වශයෙන් මේ විඥානය නටන්න දෙන්න ඕනේ. කියන්න ඕනේ උඹට හදිස්සියක් වුණොත් මොනක්වත් වැඩක් නැත්නම් ආනපානෙ හිටපන්. සද්දයක් ආව නම් ඔබ ගියා නේද මොන කොන තරහ වෙලා වැඩක් නැහැ. ආයෙත් ආනපානෙ ගෙනත් තියපන්. මේ සද්දෙට යන්න මොකද්ද මුල්ලුනේ? ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එක කුසී. තමම් මේ විඥානේ මේ ප්‍රශ්නේ අහන්න පටන් ගත්තාම එයාට කලින් හදාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා. එයාට කලින්ම යෙදිච්ච රුචර්ච කන්දිකක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. කර්ම ශක්තියක් තියෙනවා. ඇබ්බැහි ටිකක් තියෙනවා. ඉතින් සය ඇදගෙන යනවා. ඉතින් අභාවිත මනස අර ගිනි කන්න ගිනි වලකට ඇදගෙන යන බලවත් පුරුෂෝදෙන්ෙක් වගේ චේතනාව හරහා ඒ මනස දන්න හොඳටම පිච්චෙන භවයේදී පිටිපස පිටිපස අදින්නේ නම බලවත් පුරුෂෝදෙන් ඇදගෙන යනවා වගේ අභාවිත මනස හැම වෙලාවෙම කරන කියන හිතන හැම දෙයකින්ම ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවත් අවිද්‍යාවත් පෝෂණය කරනවා. ඒ නිසා අපි ඒක බය වෙන්නේ නැතුව වෙන හැටි වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන හැටි බලන්න බුදුජානක වංශය සඳහන් කරලා තියෙනවා අපේ මේ කයේ ආනපානෙ වගේ එහෙම නැත්නම් මේ වම දකුණ වගේ මේ කයේ කරන කායික ගුරුසු ක්‍රියා ටික තියෙනවානේ කායानुපස්සනාව ඒකෙන් හොඳට සතිය පිහිටවාගෙන නැත්නම් සතිය ඇති කරගෙන මේ කායानुපස්සනාවේදී තිබ්බතන කය තියන්නේ නැතුව පැනලා යන්න හිතෙන්නේ කොහොමද? ඉරියව් මාරු කරන්න හිතෙන්නේ කොහොමද? මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න බැරුවොත් සුඛ වේදනාවට සුඛ වේදනා ස්පර්ශ කිරීමට තියෙන කලින්ම ගත්ත විනිශ්චයක් අනුව තමයි අපිට එක ඉරියව්ව ඉන්න බෑ. දරන්න බැරි නිසා නෙවෙයි. දරන්න පුළුවන් වුණා සුඛ වේදනා හොයන්න ඕන නිසා අපි දන්නේම නැහැ නැගිටලා ගියයි කියලා. නැගිටට පස්සේ දන්නවා තවත් ඕනනම් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා කියනවා මේ ස්පර්ශය තේරුම් ගන්න වෙලාවේදී සුඛ වේදනක් තෙයි දුක් වේදනක් තෙයි මධ්‍යස්ථ වේදනක් තෙයි ආපු පමණින් දඟලන්නේ නැතුව මේ වේදනාව එනකොට ඒ අනුව විනිශ්චයක් ගන්න හැටි ඒ අනුව චේතනා පහළ වෙන හැටි දැක ගන්න අසුලුව දුක් වේදනාව තියෙද්දිම සතියෙන් යුක්තව පොඩ්ඩක් බලන්න ඉන්න කියන. ශප වේදනාව තියෙද්දිම අඩි මට දැන් ආලෝකය පහරුණා මට දැන් සෑල්ලුව පහරුණා කියලා ප්‍රීති උදම්මනන වෙනුවට මේ සැප වේදනාව තියෙද්දිම කලබල වෙන්න තුරුදියා බලන්න කියනවා. එතකොට නොදුක් නොසුව වේදනාව දිහා හොඳට බලනකොට පේනවා මේ වේදනාවල් අපිව කුප්පන හැටි, අවුස්සන හැටි, ක්‍රියාත්මක කරන හැටි අතින් අපි ඔක්කොම සමානයි. මානව වර්ගයාම සමානයි ශප කැමැතිකමට හැම තිරිසනෙක්ම සමානයි. ඒ වුණාට මම හිතනවා මේක මගේ දෙයක් විතරයි. එහෙම නැත්නම් මේ මම මගේ සුභ සිද්ධිය සඳහා කරන දෙයක්. ඒ නමුත් හොත්තටම වේදනානුපස්සනාව කරලා නැත්නම් ස්පර්ශය කියන එක දැනගත්තට පස්සේ හැම ජීවත් වෙන සතෙක්ම සමාකාර වේදනා සුඛයට කැමති. හැබැයි හැම එකම මැරෙන්නේ ඊට වැඩිය දුකෙන්. හැම එකාම වේදන සුඛයට කැමති. නමුත් හැම එකාම මැරෙන්නේ බලාපොරොත්තු සූම් කරලා. ඒක නිසා පේනවා මේ සමීකරණය මොකද්දෝ වැරද්දක් කියන්නේ. ඒ නිසා අපි මේ සැප හොයාගෙන මේ දඟලන දැඟලිල්ල යන අතරේ බලාගෙන හිටියොත් උඹට ඔය ඉල්ලන දේ ලැබුණාම දැන් අර ආනන්ද සිටුවරයට දරුවෙක් හම්බුණා, සීතු තනතුර හම්බුණා, 84000ක් ධර්ම ධනය හම්බුණා. මරණ මොහොතදී අන්තිමට තිබිච්ච මේ මසුරුකම නිසා ඒ රොඩි අම්මා කෙනෙක්ගේ බඩකට අරගෙන අරගෙන ගියේ පොඩ්ඩක් හරි කල්ැතුව දැනගෙන හිටියානම් මේ ඉස්සරහා පාරේ හැමදාම බුදුහාමුදුරුව වඩිනවා. අනේ මේ දාන ටිකක් දීලා manussාත්ම භාවයක් ලබා ගන්න මේ ඒකට කියනවා දුක්ඛිත නොවන manussාත්ම භාවයක් ලබා ගන්න හිත දුන්නේ නැහැ. දරුවොත් හැදුවා, සිටුමාලිකාවත් හැදුවා ඔක්කොම කරා. නමුත් ඊගාවාත්මයක් දන්නේ නැහැ. ඊගාවාත්මෙත් පුදුන් දැක්කා. වැඩක් නැහැ. ඇති වැඩක් උනේ නැහැ. ඒ නිසා අපි මේ එව්ව පැත්තක තියලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සිලා මේ සැප හොයාගෙන යන ගමනට જાතියක් වශයෙන් මානවය වශයෙන් අපේ මුළු විශ්වය වශයෙන් මේ යන ගමන ගියත් බුදුහාමරෝ පැහැදිලිවම කියනවා සැප කියලා උඹලා ඉපෙවට හම්බ වෙන්නේ දුකක් කියලා. සෑම වේදනාවක්ම දුකක් කියලා. බුදුජානනාංශي සඳහන් කර දෙන නිසා මේක ඔච්චර එලෙවෙලව ගන්න දෙයක් නෑ. සැප දුක් දෙක මේ පෙරලෙනවා. සැප දුක දෙක ලෝකේ, රියසක ලෙස ලෝකේ පෙරලෙනවා. ඕකට මේකම කන්න කියලා මැරීගෙන අරකම ඊළඟට නටන්න ගියාම ඇති වෙන මේ පරිසර දූෂණය, චිත්ත දූෂණය සහ දේවල් දිහා බලලා ඕක කරකැන හැටි බලන්න ස්පර්ශය පිළිබඳව පුදුමාකාර ඉවසීමක් තියෙනවා. එහෙම නොවුනොත් වේදනාව දුක් වේදනා එන්නකොටම නැති කරන්න වෙච්ච චේතනා පහළ වෙනවා. සැප වේදනා එන්නකොටම තෘෂ්ණා කරන චේතනා පහළ වෙනවා. ඉතින් ඒ යෝගාවචර සත්‍යයෙන් යුක්තව ස්පර්ශය බලපෘතු කරලා නැත්තම් ඒකෙන් සාධාරණයි කියලා. සැප වේදනා එනකොට ආශාව වෙන එක සාධාරණයි. දුක් වේදනා එනකොට ඒකට ද්වේෂණ එක සාධාරණයි කියලා මේක සාධාරණීකරණය කරාට මේක මේ චේතනා මනෝ සංචේතනා වලින් කරන වැඩක්. මේක මේ විඥානයාගේ කුලී හේවායේ එයා මේකෙන් කරන්න හදන්නේ අපි දාසභාවයටපත් කරගන්න එකයි. දෙඤ්ඤම් කියන සැපකට අපි පහිනවන පහින්දින එකයි. හරියට බූරුවෙක් ලව්ව කැරට් එක බරක්ක් අද්දන්න ඕන නම් බූරුවංග පිටේ වැඳපු කොල්ලකේ කොලේ කෝටුවක ඉස්සරහින් කැරට්ටලියක් එල්ලලා තියන්නේ කියනවා. ඌ කැරට්ටලිය කන්න කියලා යන්න යන්න යන්න යන්න බර ටික ඉස්සරහට යනවා. ඒක තමයි බූරුවන්ගේ බර ගන්නවා අදගෙන කරන්නේ. කැරට්ටලිය කදා කණ්ඩා හම්බ වෙන්නේ නැහැ. ඒක වැනි වැනි තියෙන ඌට පේනවා ඉස්සරහට. ඌ යන්න යන්න යන්න කැරට්ටලිය. ඒ වගේ අපිට මේ දෙඤ්ඤන් කියලා කියන සැප හම්බ වෙලා මැරිච්ච අම්මා හරි අත්තම්මා හරි මුත්තා හරි දත්තා හරි පණත්තා හරි කිරිකෑ මුත්තා හරි කවුරුහට දැකලා තියෙනවද? අත්තමුත්ත දත්ත වනත්ත කිරිකෑමුත්තයි කියලා කියනවා හත්මුතු පරම්පර එක එක සන්තෝෂයෙන් මැල්ලලා තියෙනවා. එහිදීදී අපි මේ කැසපට ගහන තටමන්නේ උන්දලාට වැඩියෙන් සැප ලබන්නේ කියලා. නමුත් මේ සැප ලැබීම සඳහා අපිව කරකවගෙන යන කරකැවිල්ල දිහා බලනකොට පිටින් කරන කෙනෙකුත් නෙවෙයි. මේ දුක දෙන බව දන්නවනම් මම්ම කරන්නේත් නැහැ. කොහෙන්දයි මේක සිද්ධ වෙන්නේ කියන එක මේ චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා ඉස්සරහට මේ චේතනාව කරගෙන යන වැඩේ දිහා බලනකොට ඒ යෝගාවචරයට යම් වෙලාවක Tamange ක්‍රියාත්මක වෙන මේ චේතනා නැත්නම් මේ සංස්කාර දැක ගන්න පුළුවන් වුණොත් චිතාමත්ම දුෂ්කර දෙයක් දැක ගන්න පුළුවන් වුණොත් ඒක විදිහට සතුටක් හම්බ වෙනවා මේ කවුරුත් විශ්ින් කරපු දෙයක් නෙමෙයි දෙවන්නේක් සම්බන්ධ නැහැ මේ අපරාධයට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මමමයි කරලා තියෙන්නේ මෙහෙවිලා තියෙන අවිද්‍යාව හරහා. මෙහෙවිලා තියෙන්නේ තෘෂ්ණාව හරහා. එනිසා මේ චේතනා පහළ වෙන පහළ වෙන හැම එකේම තීනා වූ චේතනා, තීනා වූ තෘෂ්ණාව, තීනා වූ අවිද්‍යාව කවදාකවත් පෙන්වන විදිහට නෙවෙයි විඥානය කටයුතු කරන්නේ. ඒ නිසා ඒ චේතනා පහළ වෙන හැම වෙලාවකම වහා ක්‍රියාත්මක කරන වෙනුවට ඒකේ යටි නූලෙන් දුවන මේ තෘෂ්ණාව යටි නූලෙන් දුවන මේ අවිද්‍යාව බුද්ධබණක් මාර්ගයෙන් එහෙම නැත්නම් චින්තාමය ඥානයක් මාර්ගයෙන් දෙන්නේ නැතුව ඒකට හිත හදන්න නැතුව අපි කොච්චර භාවනා කරත් එනේන චේතනාවක් දුක පිණිස පිහිටනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන පදේ අපිට පේන්නේ මුස්පේන්තුවක් විදියට. අපිට පේන්නේ කාලකන්ණි දෙයක් විදියට. අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට. උච්ඡේදයක් විදියට. නාස්තික දෘෂ්ටියක් විදියට. ඒක නිසා අපි සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක අවමගුලට හේතු කරලා තියෙනවා. මිනිදියා බලාගෙන අනිච්චාවත සංකාරා උපාද වය ධම්මිනෝ uppajjitvā niruddhanti තේසං ඕපගමෝ සුකෝ කියලා කඳුළුවේ මේ මෙච්චර ලස්සන වටින ධර්මයක් අපේ මලකෙදෙත් හේතු කළා ඒක ඇහිම පවා කන කන වැන්තුමක් කරගෙන තියෙනවා ඇහිම පවා මුස්පින්තුවක් කරගෙන තියෙනවා කවදා හරි බබෙක් හම්බ වෙච්ච ඉලාය ගිහිලා කියන්න පුළුවන් නම් රාහු ජාතං බන්දනං ජාතං කියලා. හුනියමක් නේ. සිද්ධාර්ථ කුමාරයා කිව්වේ රාහුල කුමාරයා ඉපදිච්ච ගමන් ආයි තින්ගී ගියතල්ලා ඉවරයි. රාහු ජාතං බන්දනං ජාතං. එදාට කියන්න පුළුවන් නම් සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඒ පවුල කන්න පුළුවන් වෙයිද? දීගේ හිතීද? අපි මේ වෙලාවේ වචන කියන්නවත් දෙන්නේ මේ බබෙක් හම්බෙච්ච කුකුම් මෙහි කතා කතා කරන්න දෙන්න එපා. ආමංගල්‍ය කතා කරන්න දෙන්න එපා. පුළුවන් නම් රෙක්සෝන කැල්ලක් කරන් වරෙන් එහෙම නැත්නම් ලස්ට්‍රේටින් එකක් කරන් වරේ ඉච්චරයි කරන්න තියෙන්නේ. ඒ තරමටම අපි මේ සංස්කාරයන්ගේ තියෙන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වය අසුබ ලකුණක් කරගෙන අවමංගල්‍යයට හේතු කරන කටයුතු කරනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරනකොටත් තමන්ගේ චේතනාවක් දැකලා ඒ හැම චේතනාවක්ම දුකක් බව අනිත්‍ය බව දැක්කට කදා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්නම් අපි යන්නේ ඒ කුරුවල් වෙච්ච මනසකේ. නැත්නම් අවිද්‍යාවට බර වෙලා, තෘෂ්ණාවට බර වෙලා. ඒ කියන්නේ කවදා හරි අපිට පුළුවන් වුණොත් භාවනා කරනකොට මේ කයින් එන වේදනා ටික පොඩ්ඩක් පැත්තකට දාගෙන අරමුණ සංසිඳවගෙන හොඳට හිත විවේක ස්ථානක ඉන්නකොට මේකේ ඉබේ හිතවිලි පහළ වෙන පටන් ගන්නවා. ඉබේ චේතනා පහළ වෙන පටන් ගන්නවා. ඉබේ අනුසේ ධර්ම මත වෙන පටන් ගන්නවා. ඒ හැම එකක්ම මාරාන්තික යම දූතෙක්. අපි ගෙට ගන්නෙ නෑ එක් වගේ. ඒ සියල්ලම අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දනවනදී නමුත් අපි ගෙට ගන්නෙ හැන්දකොරේ ගෙට එන හොරා තමන්ගේ පුතා කියලා පටලවා ගත්තා වගේ. ඉතින් මෙතන ගෙට ගන්න ඉස්සර වෙලා මේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසත්‍ත්‍තිය ඔය විවේක ගුණ ගමං නැත්නම් අරමුණ සංසිලිච්ච ගමං ඇතුළට එන මේ හිතවිලි මේ චේතන හිතවිලි කියලා කියන්නේ නව අදහස් අපි කියන නිර්මාණශීලී අදහස් අභිවෘද්ධිය සඳහා වෙන අදහස් එහෙම නැත්නම් චේතනා එහෙම නැත්නම් අනුසේ එනකොට මේක තමයි මේ පිරිසුදු වතුර බොර කරන දේ. මේකට පැනලා බාර ගන්න එපා. මේක ඔතනදීම නතර කරගන්න පුළුවන් නම් ඔබට ගෙවදින්න නැතුව, ඔබට රිංග ගන්න නැතුව, ඔබ ගැන කතා නොකර ඒක තමයි අපේ වාහනේ බ්‍රේක් තියනා වගේ, ක්ලච් එක තියනා වගේ පල්ලමට ඇදගෙන යන්න හදනකොට තිරින්ග ඇහුවේ නැත්තම් ඔය එන වේදනාව, චේතනාවක්, ඔය ප්‍රකල්පනාවක්, ඔය එන අනුසයක් අපි හොරෙක් බව දන්නේ නැතුව ගිත වද්දාගත්තට පස්සේ හොරාට බැලෙ වැඩක් නැහැ. Taman ඒක මේ ගේ බින්දින්න ආපු හොරෙක් මේ කියලා පුතා කියලා ගෙට ගත්තට පස්සේ ඒ හොරාට බැලෙ වැඩක් නැහැ. මොකද හොරා කවුද ගෙට ගත්තේ? ඉතින් බුදුචානන්සේ සඳහන් කරනවා අත්ත කුසලයේ දාන්න තමන්ගේ හිත සුව සලසන කෙනෙකුට මේ සාමාන්‍ය රූපයන්ගෙන් නැත්තම් ආමිෂයෙන් වෙන සම්බන්ධතා පොඩ්ඩකට අයින් කරලා මේ ලැබෙන මේ විවේකේ ලැබුණයි කියලා මම කියන්නේ මේ විවේකේ ඔක්කොටම ගන්න පුළුවන් කියලා. ඒක ගොඩාක් දුර ගියාට පස්සේ මේක ලැබෙන්නේ. ලැබුණාට පස්සේ මේ විඥාණයට අවශ්‍ය කරන කෘත්‍ය සම්පාදනය කරමින් චේතනාව ගෙට ගෙට එන්න හදනවා. ප්‍රකල්පනා ගෙට එන්න හදනවා. අනුශය ගෙට එන්න හදනවා. අන්නේ වෙලාවේ දැනගත්තොත් තාම අහිංසක තාරණ මේගොල්ලෝ ඉන්නේ නිකම් උඹට අභිවෘද්ධිය වෙනස මම මේ අදුත් මේ ව්‍යාපෘතියක් අරගෙන ඉන්නේ එහෙම නැත්නම් මම මට දෙන්න ඔය කොන්ත්‍රාත් එක මම මේ කරලා දෙන්නම් කියලා ඉන්නේ චේතනා එන්නේ. අන්නේ එනකොට මේ ඉන්නේ යමයෙක් බව, මේ ඉන්නේ මාරපාක්ෂික දෙයක් බව, මේ ඉන්නේ කෙලේශයක් බව, මේ මනෝ සංචේතනාවක් බව. ඒක නෑතන තේරුම් ගත්තොත් එතරම් නිදහස්. තේරුම් ගත්තේ නැත්නම් වහාම හොරාගෙට ගෙවදිනවා. පුතා කියලා බාරගත්තා වගේ. ඒකේ ක්‍රිෂ්ණමූර්තිතුමා උපමාවක් විදිහට කියනවා හැන්දකොරේ යනකොට ගොම්මන් වෙලාවක යනකොට මේ ඉසිලා දින කොලයක් යටින් පුංචි ඔලුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ඒක නොසලකා අඩිය තිබ්බොත් එතන යට ඉන්නේ මේ ගැට පොළඟෙක් නං. එහෙම නැත්නම් මෙහි ඉන්න පොළොන් දෙලිස්සෙක් නං උඩ කකුල ලං කරන පමාවට ගහනවා. නමුත් කකුල තියන්න චිත්තක්ෂණ විසව දැනගත්තොත් එක විසගෝර සර්පෙක් කියලා. එතුමා අහනවා මේ දකුණු කකුල පෙරට තියලා වමට දුවන්නද උතුරට දුවන්න ඕනද කියලා කවුරු කියලා දෙන්න ඕනද කියලා. සර්පයා දැක්කනම් ආයේ කවුරුද දන්නව වහාම කකුල ගන්න කොච්චර වේගෙන්ද නොදැක්කොත් කකුල තිබ්බොත් තියෙන පමාවට ගන්න. ඒක නිසා ඒක මේ එක චිත්තක්ෂණයට කලින් මේක සර්පහිසක් කියලා දැකීම සහ නොදැකීම අතර අරසා දුකක් හෝ සැපක් අතර වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සංසාරයක් සහ නිවන අතර තියෙන්නේ මේකටත් වඩා පුංචි පරතරයක්. අපි හිතනවා නෑ මේක උතුරු කර දිවේ නෑ දකුණු කර දිවේ නෑ විශාල පරාසයක් කියලා නෑ. අවිද්‍යාව සහ විද්‍යාව අතර තියෙන ඒ තා ඊටාම සියුම් අර්ථ ભેදයක් දැනගත්තොත් එන චේතනාව එනකොටම මේක සර්පහිසක් කියලා. ඒ ප්‍රකල්පනා එනකොට ඒක අභිරමණය කරන වෙනකොට මේ හරහා තමයි විඥානේ ගෙටක වදින්නේ. මේ හරහා තමයි චේතනා ගෙටක වදින්නේ කියලා දැනගත්තොත් අපිට පූර්ණ අයිතියක් තියෙනවා. ඒකට කකුල නොතබා නිකන් ඉන්න. දැන් නැත්තම් දෙර ආපු වේගෙටම කකුල කියනවා. සර්පයාට අනුකම්පාවක් නැහැ. උගේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ ගහන හැටි අකුණු විදුලි වේගයට වැඩි වැඩි. ඒක නිසා මෙන්න මේ දැක්මට බුදුචාන්ස් කියනවා ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මහන්නේ මේ සර්බහිස දැකපු මිනිහා දන්න මිනිහට දුක එන්නේ නොදැක්ක මිනිහට නොදන්න මිනිහා ගැන මම වග කියන්නේ නැහැ. ඒ නිසා මේක දන්නේ නැහැ මට මට තේරුනේ නැහැ. ඉව ඉව බඩක් නැහැ සත්‍යයට. ඒ නිසා අපි ගොඩාක් භාවනා කරලා අන්තිම කීරුවේ නැත්නම් අන්තිම අවසාන semi final game එකේදී තමයි හම්බ වෙන්නේ මේ චේතනා පහළ වෙන හැටි. අන්නේ පහළ වෙන චේතනා එනකොට සබ්බේ සංකාරන්ත සියලු චේතනාවන් දුකයි. සියලු චේතනාවන් අනිත්‍යයි කියලා. චේතනා පහළ නොකර සිටීමට ප්‍රධාන වශයෙන්ම බාධා කරන විඥානය. ඒකෙදී මෙන්න මෙහෙම කතාවක් ගොතාගෙන එනවා සර්වචන් වහන්සේ ඒ චූලසුඤ්ඤත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරනවා දිග කතාවක් තියෙන කෙටියෙන් කියනවනම් අපි ගිහිගිය අතහැරලා මේ වගේ දැනකට ආවා ආවට පස්සේ හිතේ ඉතින් ගොඩක් කොච්චර කෙරුවක්වත් අර ගෙවල් දොරවල් කුණු කන්දල් ඔළුවේ තියෙනවනේ ඒ නිසා අපිට මෙතන විවේක වෙන්නේ නැහනේ ඒ නිසා මෙතනට ආවට පස්සේ කියනවා විවේක වෙන්න නම් සාර්ථකත්වයේ සඳහා රූප කර්මත්තාන්ට හිත දාන්න ඉන්නේ ඉරියව බලන්න මම දකුණ බලන්න ආශ්‍රව ප්‍රසවාසය බලන්න. ඉතින් හොඳව පෙරපින් කරපු දක්ෂ කෙනෙකුට පුළුවන් උනායි කියලා හිතමු ආශ්‍රව ප්‍රසවාසය හිත තියන්න ආනපාන හිත තියන්න නැත්තම් මම දක්වන එතකොට යාට gedaral dural තා ඒ කල්පනා නැහැ දැන් රූප කර්මස්ථානේ ඉන්නවා ඉන්නකොට ඉන්නකොට ගුරුවරයා කියනවා ඕකේ විස්තර බලන්න දිගටම හිත පවත්තන්න පවත්තලා මේක මේ මොකද වෙන්නේ බලන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ දිගින් දිගට මොකද වෙන්නේ බලන්න මේ වම දකුණ දිගින් දිගට. එතකොට ඒක හොඳට මේ වෙනස දැක ගන්නා සුළු විදියට බලාන ගියොත් අර පේන පටන් ගන්නවා ආනාපානට නිසිනින්ද වෙන්න දුන්නොත් එයා තැම්පත් වෙනවා. ශක්මනෙත් නිසිනින්ද යන්න දුන්නොත් අපි කිව්වොත් මේ අනායාසයෙන් ශක්මන යන්න ගියොත් බොහෝම තැම්පත් වීමක් වෙනවා. මේ තැම්පත් වීම වුණාට පස්සේ අර තේරෙනවා ආස්වාද ප්‍රසවාස තනායාසයෙන් යනවා. වම දකුණ තනායාසයෙන් යනවා. තමකට ලොකු විවේකයක් ලොකු හිස්තනක් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය අපි අපේ වචනින් කියන නොදෙනිය යන පටන් ගන්නවා. නොදෙනිය ගියාට පස්සේ දැන් ඔන්න රූපය රූපේ ගෙවන් වෙලා අපි අරූපේ පැත්තට ගියයි කියලා අපි తాවකාලිකව හිතාගමු. දැන් රූපේ කියන්නේ මෙතෙක් කල් භාවනා කරපු අරමුණ ආරම්භණය නැහැ. සතිය තියෙනවා. ඒක තාමත්ම සූක්ෂම අවස්ථාවක්. මොකද අපි මෙතෙක් කල් භාවනා කරේ අසතිය අරමුණක් ඇතුව දැන් මේ අරමුණ භාවනා කරන අතරවාරදීම අරමුණ එයා විසින්ම ගෙවිලා අයින් වෙනවා එතකොට සතියක් හිටිනවා අරූපේ පෙන්නල දෙයක් නැහැ නමුත් අන්දමන්ද නැහැ දැන් හොඳට දන්නවා මේ ගෙවි ගෙවි ගෙවි ගෙවි රූපේ ගියා ආනපනි ගියා නැත්නම් පිම්බි මහැකිලිම ගියා ඒත් මගේ කය හේම අයිස්සුනා වගේ එහෙම නැත්නම් ගල්ුණා වගේ හේම තියෙනවා සමහරට විනාඩි 45 50 හිටිනවා සමහර තප්පර දෙක තුනේ හිටිනවා. ඊට පස්සේ ඔන්න ආයශරයක් ආස්වාස් ප්‍රසවාස ඇවිල්ලා හෝ සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා ආයෙ එළියට එනවා. හිත එළියට එනවා. සමහර වෙලාවට හරියට ගැස් වෙනවා. ඒ පුරුදු කරාට පස්සේ ඒක එච්චර ගාණක් නැහැ. දැන් මේක වාර්තා කරන යෝගාවචරය ගැන අපි හිතලා ඒ යෝගාවචරයෙන් අහන්න පුළුවන් තම මේ භාවනා සතිය වැඩෙනකොට ගොරෝසු අරමුණ තියෙන වෙලාවට භාවන හොඳට යන්නේ සතිය හොඳට තියෙන්නේ නැත්නම් අරමුණ සියුම් වේගන යනකොටද සතිය හොඳයි කියන්න පුළුවන් නේ නැත්නම් අරමුණ කිසියක්ව පේන්නේ නැති වෙලාවේද සතිය හොඳයි තියෙන්නේ කියලා කිව්වොත් යෝගාවචර කියනවා මම නම් තාම කියන්න බෑ මම ඒක බලලා නෑ අහින අනිදාස භාවනා කරන බලන්න සතිය හොඳ කාර්යක්ෂමව තියෙන ගොරෝසු අරමුණ තියෙනකොටද සතිය හොඳට කාර්යක්ෂම වෙන්නේ අරමුණ ගෙවන් වෙද්දි අතනෑර බලනකොටද නැත්තම් සතිය හොඳටම කාර්යක්ෂම වෙන්නේ කිසිම අරමුණක් නැතුව තියදී සතුව කැඩෙන්නේ නැතුව සතිය කැඩෙන්නේ නැතුව ඉන්නේ කිව්වොත් කිසිම වෙලාවක ස්ථිර උත්තරයක් නැහැ. එක එකන එක එක මත ගන්නවා. කෙනෙක් කියන්න පුළුවන් අරමුණක් තියෙන එක ලේසි ගොරෝසුට මට සතිය පිටවන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් අරමුණ සිවුම් වෙනවා මම දක දක ඉන්නවා. ඒ නිසා සතිය විපරිණාමයක් සිදු වෙනවා. අරමුණ සිවුම් වුණත් මම සතිය පාත්තන්න පුළුවන්. හැබැයි නැති වුණාට පස්සේ මම බය හිතෙනවා මට. මට අසරණ හිතෙනවා මට සැක හිතෙනවා කියලා කියන්නේ ඉඳී කියනවා. ඉතින් ඒකට උපමාවක් වශයෙන් දුන්නොත් එහෙම බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිස්සයා ඌ අත් දෙකින්ම හැන්ඩල් දෙක අල්ලගෙන තව කෙනෙකුත් උදව් වෙන ඉස්සල ඉස්සල බයිසිකලයක බැලන්ස් කරන්න හදන්නේ. එළයි හැන්ඩල් එක අල්ලන්නේ දඬු කරලමනේ. හරවන්න බැරි වෙන දඬු කරලමනේ අල්ලන්නේ පිටිපස්සේ ඉඳින්දි කොහොම කොහම හරි නලියනන්න දිලා අපි හිතමු මෙයා දෙවන්නේක් නැතුව බයිසිකලක පදින්න පුරුදුණයි කියලා. පුරුදු වෙනකොට එයා අද්දකින්ම අල්ලගන්නේ පදින්නේ. ටිකක් කල් පදිනකොට එයාට පුළුවන් වෙන තනියට අතහැරලා පදින්න. ඉතින් ඒක දක්ෂකමක්ද අදක්ෂකමක්ද? පොලිස් කාර්යයක් කිව්වොත් මං කියවේ අදක්ෂකමක් කියලා. වැදෙල්ලක් කාර්යයක් කියවුවා කියවේ දක්ෂකමක් කියලා. අත් දෙකකින් බයිසිකලේ පැදුවේ කදන් සිගරට් එකක් බිවි යනවා බයිසිකලේ පැදගෙන ඒක හතයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඌට වෙන මොන හරි කරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා මූට හිතුණයි කියලා හිතුව මේ අතත් අතාරින්න. දැකලා තියෙනවද මේ බයිසිකල් පදින අත් දෙකම අතහැරලා. ඉතින් ඒක දක්ෂකමක්ද යක්ෂකමක්ද? කෙනෙක් කියනකොට යක්ෂ වැඩක් එහෙම කොහෙද කරන්න බයිසිකල් වැඩ. නෑ ඌට ඕනේ නම් ඒක දක්ෂකමන්නේ. ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ මේ යක්ෂකම පිළිගන්නේ දක්ෂකම පිළිගන්නේ කියලා බැලුවොත් ඔය කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. අත් දෙකම අතහැරලා බයිසිකල් පදින්න බැරි කාට භාවනායේ රූප ලෝකෙට යන්න බෑ. අරමුණක් දිගේ භාවනා කරලා කරලා අරමුණ ගෙවෙන්න ඇරලා අරමුණ නැතුව බයිසිකල් එක වට ගන්න තුන වගේ සතිය වාතන්න පුළුවන් නම් ඒක මේ ලෝකෙදී කළ හැකි සමතුලිත தත්වයක් බව බුදුජාණන් වහන්සේ පිළිගන්නවා මේ කාම ලෝකේ ඉන්න ගමන් රූප ලෝකේ ඉන්නවා කියන එක තමයි අරමුණක හිත පවත්තලා කාම ලෝකෙට හිත යන්න දෙන්නේ නැතුව නඩත්තු කරනවා. ඊට පස්සේ රූප ලෝකේ ගෙවම් කරාට පස්සේ අරූප ලෝකෙට ගියට පස්සේ ඒ වාගේම සමතුලිතතාවයක් තියෙනවා. මොකක්වත් අරමුණක් නැහැ. ඒත් යෝගාවචරයට තේිනවා ආපු පාරේ එකලස සමතුලිතතාවයේ සතිය සමාධිය කැඩලා නැහැ. මේ තුනම අධදකපිනිය විතරයි manussකම දන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාම ලෝකේ දන්න මිනිස්සු නම් ඉන්න ඕනේ තරම්. ඊට පස්සේ කාම ලෝකයෙන් අයින් වෙලා ඉන්න රූප කර්මස්ථානයක විතරක්ම හිත තියාගෙන කාම ලෝකේ කිසිම ජග් ගහන්න නැතුව කාම රූප ලෝකේ විතරක් ආස්වාද ප්‍රසආසය විතර එක දිගට විනාඩි 10 15 නැත්නම් ආස්වාද ප්‍රසආස 10 15 රැලි බලන කෙනා ඉන්න එකට කියනවා මඩ තේන දාන රූප ලෝකේ ඉන්නේ. ඊට පස්සේ කාම ලෝකෙත් එක්ක ඉන්න බෑ. කාම ලෝක අධ්‍යාත්මසාර රූප ලෝකෙට යනවා. දැන් මේක දිහත් නිවියහිල්ල කරගෙන යනකොට මේ රූප ලෝකෙත් කියවෙනවා. එතකොට යාට හම් වෙනවා සමතුලිත භාවයක් අරූප ලෝක ස්වභාවය. ඉතින් මේ තුنين කොයි එකද හොඳ කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපිට විවුර්ත මාතෘකාවක් විදිහට කියලා තියෙනවා. ඉතින් මම මේක එක දවසක් ඇලන් මැචරාමි ගිය වෙලාවේදී විස්තර කරාට පස්සේ ඒක නෝනා කෙනෙක්ව සාංශ මොනවත්ක්ම නැති එක ඉතින් හොඳ මේකදී ඔය කාටවත් කියලා දෙන්න ඕනද කියලා අහනවා. අරමුණක් නැතුව පවත්තන එක හොඳ මේක. ඉතින් මං කෝ හරි දැන් ඔයා වොන්න අදහස ඉදිරිපත් කරා. ගොරෝසු එකක් නෙමෙයි සියුම් එකක් නෙමෙයි අරමුණ මොකක්වත් නැතුව ඊටාම සියුම්ම නැත්නම් අරමුණ නැතුව පවත්වන එක හොඳයි කියලා. දැන් මේක හොඳ නම් නැත්නම් අපි හිතසුව පිනිස වෙනවනම් මෙහෙම අත්දකපු කෙනාට පහුවෙන්ද එක නොලැබිච්චාම දුකක් එනවනේ. එතකොට මොකද්ද කියන්නේ? මේක සර්වසුභවාදීද? දැන් මොකක්වත්ම නැතිව හොඳයි කියන එක අපි පිළිගත්තයි කියමු. පිළියන්නේ නැහැ දැන් ඉතින් මට දැන් මේක පුළුවන් මට මම හෙටත් යනවා කියලා ගියා. හම්බුනේ නැහැ. ඒක පශ්චත්තාප වෙනවා. ආයෙත් කොට අලුත් කෙලෙසයක්. මේ කෙලෙසේ භාවනාවෙන් අපේ ගන්න. එහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණ තියෙනක හොඳයි මම මම එහෙම කිව්වේ නෑ. අරමුණ තියනවට වැඩිය අරමුණ සියුම් වෙන්න ඕනේ. සියුම් වෙලා ඊටත් වැඩිය අතිසූක්ෂම වෙනවයි කියන එකට එක එකනා දෙන මති මතාන්තර අදින් අපි දෙන්නේ සමාන නෑ. භවනා අධ්‍යක්ීම ලැබුණත් මේ හරියටම ප්‍රතිපදාවේ ගිහිල්ලා ලැබුණත් බුදුහාමතුගේ මතේ මොක වුණත් අපි සමහර වෙලාවට මේ අරමුණ නැතිකමට පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය කියලා ප්‍රතික්ෂේප කරනවා. අරමුණ තියෙන එකට රසවත් වෙනවා. අනේ හොඳයි දැන් මට සතිය තියෙන බව දැනගන්න පුළුවන් කියලා කියනවා. සමහර කෙනෙක් අරමුණ ගෙවන් වෙන එක හොඳයි කියලා. මේ තුනෙන් කොයි එක ආවත් අපි මේ ක්‍රමයෙන් ගෙනියන දන්නේ හිත ආකාසානං ඡායතනතං කිසිත් නැති පඨවි ආපෝ තේජෝ වායෝ නැති ආකාසානං ඡායතනතිව නම කියන අරූප ධානයකට යන්න හදන ධාන මට්ටමක් නන් නෙවෙයි ධාන කියන්නේ තෝකම තමයි මට හිතේන තාලට එයා ස්පර්ශ කරනවා අනිමිත්ත සතිය සහ අනිමිත්ත සමාධිය නිමිත්තක් නැහැ අනාරම්මණයක් ආරම්මණයක් නැහැ මෙන්න මේකේ පටල වුණාට පස්සේ එයාට බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කවදාකවත් අනිමිත්තේ ඉන්නකොට අනිමිත්තේ ඉන්න බව දැනගන්න බෑ කියලා. ඒ මොකද අපි හැමදේම දැනගන්නේ නිමිත්තට සාපේක්ෂව. ඒක නිසා නින්දට ගිය මිනිහෙකුට කවදාකවත් දැනගන්න බෑ නින්ද ඉන්නවා කියලා. ඒ ඉතින් අපි දන්න දෙයක් නේ. මේක බොහෝම සමානයි මේකට. නමුත් බුදුහන්සේ සඳහන් කරන මේක ඉඳලා ගැස්සිලා අවදි වුණාට පස්සේ අනේ මම දැන් මෙච්චර ඉඳලා තියෙන මොකේවත් නෙවෙයිනේ කියන එක තර්ක ඥානෙට අහු වෙනවා. එතකොට ඒක ගිහිල්ලා ඉවරයි. මම නැවතත් කියනවා මේ වගේ යම් කිසි වෙලාවක ඒ වගේ tempත්තට ගියාට පස්සේ එක පාට සද්දයක් ඇහිලා එක පාට මොන හරි වෙලාව යා නැගිටිනවා නැගිටිනකොට ගැස් වෙනවා ගැස් වෙනකොටම මේක ඉස්සෙල්ලා යමක් නොතිබිච්ච බව තර්කානුරූපව සාපේක්ෂව ණය විපස්සනාට අහු වෙනවා එතකොට බුදුරජාණන්සේ සඳහන් කරන දැන් ඉන්නේ නිමිත්තක දැන් ඉන්නේ ගොරෝසු තැනක. දැන් තියෙන්නේ කියන්න පුළුවන් තැනක. දැන් ඉන්නේ දන්න කියන තැනක. හැබැයි ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ කියන්න බැරි දන්නේ නැති නැති තැනක. අන්න මේ වගේ ඉන්න වෙලාවක බුදුහාමුදුර අපිට කියන ජපමන්ත්‍රයක් මම උඹලට කියලා දෙන්නම්. මෙන්න මේ ජපමන්ත්‍රේ මතුරපල්ලා. මොකද්ද ජපමන්ත්‍රේ? ඒතම් සන්තං ඒතම් පනීතං යදිදං උපේක්ඛා. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් උපේක්ෂාවර තිබිච්ච එක. මේ දැන් කියන අරමුණ නෙවෙයි. නමුත් මේ දැන් කියන අරමුණට එන්නේ නැතුව අරක දැනගන්න බෑ. අරක ඉන්නකොට අරක දැනගන්න බෑ. ඒක නිසා මෙන්න මේ දෙකේදී මේ හිස්තනක ඉන්නකොට හිස්තන දැනගන්න බැරි ගතිය අපි ජය ගන්න වෙන්නේ ආය කලබල වෙච්ච වෙලාවේ මං ඉඳලා තියෙන හිස්තනක කියලා දැනගන්න බුදුහාමුදුර අපිට පුංචි උපමානයක් දෙනවා නිින්ද ඉඳද්දි නිින්ද දැනගන්න බෑ. අවදි වුණාට පස්සේ කියතයි මම මෙතෙක් කල රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගන්ධ රස පහස විඳලා නැහැ. ලොකුම සාන්තියක් විඳලා තියෙනවා. නමුත් සාන්තිය ඉනකොට සාන්තිය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැගිටතර පස්සේ. අන්නේ නැගිටතර පස්සේ ඒක නා හිතුවොත් අනේ මේ තිබිච්ච ශාන්ත සුන්දර නැත්තම් ප්‍රණීත තත්ත්වය හොඳයි, උපේක්ෂාව හොඳයි කියලා. ඒකට යන්න දෙන්නේ නැත්තේ විඥානං ඡායතනෙ. විඥානය කැමති නැහැ ඒකේ ඉන්නවා දකින්න. එයාට ඕනේ එයාගේ අධිරාජ්‍ය පිටින්ද එයාට ඕනේ රූප ලෝකේ. ඒ නිසා අරූප ලෝකෙට ගියාට එයා ඇදලා දාගන්න හදනවා. ආයෙසරයක් මොනවද බලන එක හොඳයි මොනවද අහන එක හොඳයි කියන්න පුළුවන් තියෙන එක හොඳයි අරමුණක් තියෙන එක හොඳයි කියලා ඒ පූර්ණ හිස්තැනට බය සැකය අනිශ්චිත භාවය අනාරක්ෂාව සලසන්න විඥානයේ දහංගට සේරම දාන එතන කිසිම ඝර්ෂණයක් නැහැ. එතන කිසිම කෙලෙෂයක් නැහැ. එතන කිසිම හැලහැප්පීමක් නැහැ. හැබැයි කියන්න බෑ. විඳින්න බෑ. විඥාණයට කිසිම අධිකාරී ශක්තියක් නැහැ ඒකේ. ඒ නිසා විඥාණය තමයි ඔය සුද්ධගේ ක්‍රමයේ strict and rule කියන විදිහට ඇති නැති දෙක අතර වෙනසක් ඇති කරලා ඇති පැත්තට අදින ගතිය තමයි විඥානයේ පරම කෘත්‍යය. ඒක ඇති පැත්ත වෙන්න මිලට තේරෙන්නේ නැහැ. එයාට සංසන්දනය කරන දෙයක් නැහැ නේ. බුදුරජාණන් ශ්‍රාපිය ගිනිනවා ප්‍රතිපදාවෙන් නැති තැනට ඉහිලා පෙන්නවා ඒකට ඔබ අකමැත්තක් තියෙනවා බලපං බයක් තියෙනවා බලපං අනිශ්චිතතාවයක් තියෙනවා බලපං සැකයක් තියෙනවා බලපං මෙන්න මේ සැකේ අනිශ්චිතතාවය තමයි විඥාණය ඇති කරන්නේ මොකද මේ කිසිවක් නැති තැන විඥාණයට අධිකාරී ශක්තියක් නැහැ විඥාණයට පැවැත්මක් නැහැ විඥාණයට ආහාර නැහැ විඥාණයට පොහොර නැහැ ඒක නිසා පුළුවන් නම් ඒ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති, වැස ගැනීමක් නැති මේ தત્ත්වය නැවත නැවත ඇති කරලා විඥාණයට අභියෝග කරන්න කියනවා. ඔබ කොච්චර ඔය හොරමුළුවල් දාගෙන මොන රහස් සංවිධානය කෙරුවත් ඔබ දැන් කොටු වෙලා ඉන්නේ කියලා. විඥානේ කොටු කරන්න කියනවා. අර හිස්තන්න කියලා ඒකත් සමතුලිත එහෙම නැත්නම් පවතින්න පුළුවන් සමබර භාවයක් එතන කියනවා. විඥාණය පුළුවන් තරම් උත්සාහ කරන එක ආශ්‍රම බර නොගැලපෙන අපිට අයිති දෙයක් නැති විදිහට පැත්තට කරන්න. නමුත් බුදුදහමේ පැත්තකින් කරන්නේ නෑ ඒක නෙවෙයි නිවන. නමුත් විඥාණය නටන නාඩගම විඥාණයට බය උපදවන හැටි, සැක උපදවන හැටි, අනිශ්චිත භාවය උපදවන හැටි පෙන්වන්න විඥාණයට පෙන්නපන් විඥානයේ නීතිය අහන්නේ නැති, විඥානයේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් ප්‍රතිපදාවෙන් පෙන්වපන්. පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න විඥානේ දහාංගයට දානවා පුළුවන් තරම් ඔහොම හිතියල කිසි සැපක් නැහැනේ. නිකම්ම නිකන් ඉන්නවා විතරනේ. ඒ නිසා උපමාව කතාවකට කියනවා අවුරුදු 120ක් විතර ගිය ලොක්කෙක් හම්බුණාලු හොඳ තරුණ වයසින ගැටෙක්. ඉතින් ගැටයා කිව්වලු මාම මේ වෙනකොටත් මට ඒජ් හැදිලා තියෙන්නේ. මට මේ වෙනකොටත් මම හිරේ වැටලා තියෙනවා. මේ වෙනකොටත් මම හොරකම් කරලා තියෙනවා. සතුන් මරලා දෙනවා, හොරකම් කරලා දෙනවා. මම කොයි වෙලාවෙ මැරලායි දන්නේ ඔක්කොම ජීවිතේ කාබාසිනිය කරලා තියෙන්නේ, කරන්න දින දෙල්ලන් ටික ඔක්කොම කෙරුවයි කියලා. ඉතින් නාකියා කිව්වලු, "නෝ බලවම් පුතා මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. කවදාකවත් සිගරට් එකක් බීලා නැහැ. මම කවදාකවත් මත්පැන් බීලා නැහැ. මම කාමීච්ඡාචාරය කරලා නැහැ." මං කවදාත් ඕන නැති පාටි වලට ගියේ නැහැ කියලා. ලොක්කා කිව්වා ඒතකොට පොඩි එකා කියනවා. ඉතින් මම මේක ජීවිතයක් ඉඳලා වැඩක් තියනයි කිව්වලු ඔහොම. ඉන්නවනම් කන්න බොන්න බෑ. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි විඥානයේ කතාව. ඒ මොනවත් නැති අනිමිත්‍ය සමාධියක් තියනවා නම් අල්ලන්න කියන දෙයක් නැත්තම් මොකද යෝග? නිකන් නිකන් බතල හොද්දත් එක බත් කනවා වගේ. උගතිය දාපන් මොලකද ටිකක්. කුකුල් මස් කෑල්ලා. විඥානයේ දෙනවා පුදුමාකාර ඔපිනියන්. ඔන්න ওই ටික තමයි අපි පෞරුෂත්වය කියලා කියන්නේ. ඔන්න ඕකට තමයි අපි මගේ රුචිආශිකම් කියලා තියානේ. ඕක තමයි අපි කර්මෙන් ගනව දායාදේ. ඉතින් ඒ නිසා පිරිසිදුකම තේනකොට විඥාණයට වෙන්නේ නිකන් අයිස්සට දාපු නැති සරුවත් නැති වතුර වුණා. ඊටදී කොච්චර හොඳද අයිස්සට දාව සරුවත්. නිකන් වතුර දීපුවම නිකන්ම නිකන්. ඒක නිසා අපි මේක උපමට්ටම් කරන්න හදනවා. කසහයට දාපු අයිස් සරුවත් එක හොඳයි වතුර එකට වැඩි. ඉතින් මේ විඥාණය නැත්නම් ආකාසානංචයත නිකම් නිකම් වතුර වගේ. ඒක කසහයට දාපු අයිස්සරුවක් කරන්න හදන චේතනාව තමයි මනෝ සංචේතනායතන කියලා කියනවා. ඒක පිටිපස්ස විඥානේ ඉන්නවා. එයාට බලාධිකාරය පවත්වන්න බැරි තැනක එයා පුදුමාකාර ඔපිනියන් දෙනවා. පුදුමාකාර අපිව අවුස්සනවා. අපිව මෙහෙවනවා. හැබැයි මෙහෙවීම සඳහා උපකරණයේ විදිහට පාවිච්චි කරන චේතනාව. අපි හිතනවා චේතනාව ඉතින් නිකන් වතුර වුණාට වැඩිය කසහයට දාපු අයිස්සරුවත් හොඳනේ. නමුත් ඩයබටික්ස් කියනවනම් පොඩ්ඩක් අප්සෙට්. ඒ නිසා බෞද්ධයා කැමති වෙයිද? තේරවාද භාවනා කරන කෙනා කැමති වෙයිද? ඒතං සන්තං ඒතං පණීදායි අදිසං උපේක්ඛා කියලා අර Tamanට බුද්ධියක් කරගන්න බැරි වුණත් මොනවාක්වත් නොදැනෙන තැනකට ගිහිල්ලා ඒකට නැවත නැවත යෑම සඳහා නැවතත් අරමුණක් මතුනොත් ඒක මත භාවනා කරලා නැවතත් එතෙන්ට යන්න පුළුවන් තත්වයට නැවත නැවත හිත යොදවන ගතිය භාවිත බහුලීකරන ගතිය මොකක් කියලා උනන්දු කරවන්නද කියලා හිතන්නේ. කටහර දාපු අයිස්තරුවොත් නම් කෑග ගහ විකුණන්න පුළුවන්. වතුර විකුණන්න බෑ. කවුරුත් ගන්නෑ. කවුරුත් කිව්වොත් එහෙම බලවන් ඉලන්දාරියා මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. සිගරට් එකක්වත් බීලා නැහැ. මත්පැන් පාවිච්චි කරලත් නැහැ. ෆිෂින් ගිහිල්ලත් නැහැ, හන්ටින් ගිහිල්ලත් නැහැ. කාමීත්‍යචාරය කරෙත් නැහැ. දැන් බලපන් අවුරුදු 18 වෙනකොට මේ හේරම කරලා නාස්තික පුඩිය ගහනවා ලොක්කගෙන්. මා මේ ඔක්කොම කරන්නේ તો මොකක්ද ඉඳලා ඇති වැඩේ 120ක්. බෞද්ධයා කියන්නේ අන්න එයාට තමයි. අපි මේ කරන පින්කම්, අපි මේ කරන සේරම අර නිකම්ම නිකන් තියෙන එක බාල්දු කරගෙන, හැල්ලු කරගෙන මොනවා හරි කරන්න හදනවා. නිකන් ඉන්න එපා. කොහොම කොහොම හරි ගාබල්ලාවක් පෙස්සන් කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මනෝ සංචේතන පහල කරනවා. කවදාද මේක දැක්කොත් දකින්න නම් බෑ. ඒක පැහැදිලිවම පුද්ගලිකව දකින්න බෑ. බුදුන්ගේ ඇදහිල්ල මත ධර්මයේ ඇදහිල්ල මත සංඝයා ඇදහිල්ල මත දැක්කොත් මෙච්චර පිරිසුදු කරපු මේ පෑදිදියට බොරදිය දාන්න කොච්චර මනෝ සංචේතන එනවද? මේ අනාකූල ප්‍රවාහය ආකූලකරනද අපි මොන්න තරම් සාහිත්‍ය වශයෙන් කතා කරනවද? උපමට්ටම් කරන්න හදනවා. මේ හැම උපමට්ටමක්ම සංස්කාර වෙනවා, කර්ම වඩපත් වෙනවා. ඊට පස්සේ ගෙවන්න වෙන නිසා මේ පිරිසුදු වෙච්ච එකට පිරිසුදු වෙන්න දීපං, බුදිය ගන්න කොටියට බුදිය ගන්නට අරපං කියලා බුදුහාමුදුරුවෝ කිව්වාම කවුරුත් කැමති නැහැ. කවුරුත් කියන්නේ නැහැ නිකන් ඉඳපුවා මොන හරි කරන්න කියලා. ඒ කරන හැමදේම සංස්කාර නම්, ඒ හැමදේකම කර්ම රැස් වෙනවා නම්, ඒ හැම කේන්ම සංසාරේ දික්වීමක් සිද්ධ වෙන නිසා අපි උපක්‍රමයෙන් ඒක තනවා වඩාගෙන මණ්ඩි බස්වාගෙන ඒක උනාට පස්සේ උපයාගත්ත මේ මොනක්වත් නොදෙනින වගේ කියන தත්ත්වය ආරක්ෂා කිරීමයි අපහසු. උපේනවා කියන එකත් ඔක්කොටම බෑ. ඒක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් අද කමටහන් සුද්ධ කරනකොට අද නේ ඕනෙම දවසක වෙලා දිනේ උපයාගත්ත දේ රකින්න Tamanට තේරෙන්නේ අපි ඒක හැඩ වැඩ දාන්න හදන. ආලවට්ටම් කරන්න හදනවා වෙනස් කරන්න හදනවා හැම වෙලාවෙම නිකන් වතුර බොනකට වැඩිය කසායට දාපු අයිස් හරුවත් ඉල්ලනවා. ඒ කරන හැම එකකින්ම පිරිසුදු වතුරක තියෙන පිවිතුරුකම නැති වෙනවා. නිසා මේ විඥානය අපට දෙන ලනුව එහෙම නැත්නම් විඥානය කරන මේ ප්‍රයෝගය මේ ප්‍රෝඩාව බුදුහාමුදුරුවෝ කියනවා මට අල්ලලා දෙන්න බෑ. මම ඔබට ක්‍රමයේ කියලා දෙන්න ඔබ මල්ලපන්. අනිත් දෙවිවරුන්ට අහංසලා කියන මම ඔබලව ගලවන්නම්. මාව අදාගනින් මම ඔබලව ගලවන්නම්. බුදුන් කියනවා ගැලවිල්ලක් කරන්න බෑ. මම ඔබලට කියලා දෙන්නම් ඔබ වෙහිම ඔබේ වලිගේ හපාන රිදෙනවා රිදෙනවා කියන හැටි. වලිගේ හපාන දෙයටපන්. පිරිසුදු කෙරුවට පස්සේ ඒ විඥාන ස්රෝතයට එහෙම නැත්නම් මේ භාවනාවට හේම තියෙන්න අරපන් ඕක උපමට්ටම් දාන්න නැතුව. ඉතින් ඒ සඳහා කවුරු රැවොත් දැන් මම මොකද්ද සාංශ කරන්න ඕන කියලා ඉතින් කියන්නේ නිකන් හිටපන් කියන එක නේ කියන්නේ. ඉතින් කට්ටිය කියනවා මේ මයිත් එක තරහ වෙලා ස්වාමීන් වහන්සේ නිකන් හිටපන් කියලා. සුම්මයිලි කාටක්වත් තේරෙන්නේ නැහැ මේක භාවනා කර්මස්ථාන සුද්ධ කිරීම. සුම්ම කියලා කියන්නේ ශුන්‍ය කියන වචනේ දාගන්න ඕන. නඩත්තු කරගන්න මේ ඇති කරගත්ත ශූන්‍ය භාවයටපත් කරවෙක ටික වේලාවක් පාගන්න දිගටම නම් ඉන්න බෑ. ඒක ඇත්ත. ටික වේලාවක් පාත්තන්න යනකොට තේරෙයි ඒත් කෙලිම විඥානෙත් නෙමෙයි අපි කතා කරන්නේ චේතනාවලට. ඒක කරගෙන කරගෙන යනකොට විඥානෙ ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්ෂය රෝග හැදිච්ච කෙනෙක් වගේ. වැය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අන්තිමට එයාට ඉන්ජෙක්ෂන් දෙන්න පටන් ගන්නවා. එයාට ශස්ත්‍රජෙන් දෙන්න පටන් ගන්නවා. එයාට උපස්ථාන කරන්න පටන් ගන්නවා. අර මැරිලා යන්න හදන විඥාණයට නැත්නම් අපත්‍චිතිත බවට පත්‍ච විඥාණයට අපි ඉතින් ෆස්ට් එඩ් දීගෙන නටන්න හදනවා. බුදුරජාණන් කියනවා අඩු කරගත්තේ ශිල්පෙන් ප්‍රතිපදාවෙන් කෙලස් අඩු කරන තියෙන නිසා ඕකට මොකක්වත් වෙන්නේ නැහැ. ඔක දිහා බලාගෙන ඉන්න දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වගේ, දැනුණට නොදැනුණා වගේ, ප්‍රඥාව තිබුණට මෝඩෙක් වගේ විඥානයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි යන හැටි, ක්ෂය වෙන හැටි, සංස්කාර ක්ෂය වෙන හැටි, ශබ්ද සංඛාර සමතේ දිහා බලාගෙන හිටියොත් ඒ දර්ශනයට සුද්ධ වශයෙන් විපස්සනා කියලා කියනවා. ඒ දර්ශනයේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ ඇති කරගත්ත එකලස දිගට පැවැත්වීම යමක් නොකිරීම හරහා උපරිම සුඛය ලබා ගැනීම සඳහා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. ඒකට මමයට කරන දෙයක් නෑ, මාන්නයට කරන දෙයක් නෑ, තෘෂ්ණාවට කරන දෙයක් නෑ, නොකිරීම හරහා ලබන දෙයක් නිසා නිතරම ජයක් ලැබෙනවා. කවුරුත් පරද්දලා ගන්න දෙයක් නෙවෙයි නිතරම ජයක් ලැබෙන නිසා අපිට කවුරුත් ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැහැ ඒ නිසා මේ ටික තේරුම් ගන්නට අර මුලින් කියන ආහාර තේරුම් ගන්නවා කබලින්කාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර. එතකොට නම් මේ විඥාන පිළිබඳ කතා හරිම ගැඹුරුයි. ඒ වගේම හරිම රසවත්. ඉතින් අපි හුක දෙනකොට එතෙන් දෙන්න බෑ. මේ වගේ නේවාසික වැඩමුළුක දවස් 6-7ක් එක දිගට ඉන්න බැරි නම් එක වරුවේ බණකට, පැයේ බණකට, භෝගහක් ඇට එකතු වුණාට අපිට මෙතෙන්ට යන්න අමාරුයි. බුදුරජාණන් කාලේ වෙලා තියෙනවා. එහෙනම් අපි උත්සාහ කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක පැන්සලක් කැපිලා කැපිලා ගෙවිලා යනවා වගේ ඊටපන්දම පත්තු කරලා පත්තු කරලා ගෙවිලා යනවා වගේ එතෙන්දි තමයි අපිට මේ විඥාන ආහාරය පිළිබඳව යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ අර පහුගිය දවස් ටිකේ කරපු බණට සහ භාවනාවට සාපේක්ෂව තමයි මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ සංසාර දුක දන්නා වූ සංසාර දුකෙන් ගැලවීමට කටයුතු කරන්න නැත්තඳ මේක මේ කරගෙන යන වැඩේ තවත් සැක නොඋපදවා තවත් අනිෂ්ටර භාව උපදවා ගන්න නැතුව බය උපදවා ගන්න නැතුව ඉදිරියට යෑම සඳහා ධෛර්යයක් ශක්තියක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා